අවස්ථයි සදා උත්සම්පන්න පින්වත්නි විද්‍යාවසේ ධර්මදේශනා සඳහා අවස්ථාව ප්‍රදාන කරන බලාපොරොත්තු වෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාර්ථනා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ මා පමාද මනුයුංජේත මා කාමරති සන්තවං අපමත්තෝ පිධායන්තෝ පප්පෝති පරමං සුඛං තීති ශ්‍රද්ධා උච්චසම්බන්ධ පින්වත්නි අපි සර්වජන් වහන්සේ විසින් දේශිත මේ ත්‍රිපිටකයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සංගතනිකායේ සංග්‍රහ වෙලා තියෙන සද්ධා සූත්‍රයයි මේ දේශනා මාලාවට මාතෘකා සඳහා ඉදිරිපත් කරගත්තේ. ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් ගාථා වලින් සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඒ ගාථා දේවතාවන් විසින් සර්වචන් වහන්සේට දේශනා කරන ලදී විදිහටයි ඒ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ පළවෙනියෙන්ම දේවතාවෙක් කැවිලා සත්‍තා ဒ ුතිය අකුසස හෝති කියලා මේ ගුණවන්ත සීලවන්ත හොඳ පැත්තට හැරිච්ච මිනිස්සෙයින්ද ඒ හොඳ පැත්ත යසස කීර්තිය ප්‍රශංසාව දිවි ලෝක සම්පatti වගේ සම්පatti සඳහා ප්‍රධානම වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ ශ්‍රද්ධාව කියන එක ප්‍රකාශය ඒකෙන් තමයි මේ සූත්‍රයට දොර විවුර්ත වෙන්නේ. ධර්ම කාරණාවට දොර ඇරෙන්නේ. ඊට පස්සේ ඒ දේවතාවගෙන් පස්සේ තනිකු ඒ සතුල්ලපකායික ඒ කියන්නේ බොහොම ප්‍රේමනාප තවත් දේවතාවෙක් ගාත තුනක් දේශනා කරනවා. අර ඉස්සල දේවතාවා දේශනා කරුවට වැඩිය ගැඹුරක් නැත්නම් වඩා හොඳ කතා කරනවා. අර පසුගිය දවස් දෙකේ ඒ දෙවෙනි දේවතාවයන් ඉදිරිපත් කරන ලද ගාථා එක එකක් දවසේ මාතුකාවසේ ධර්ම දේශනා මාතුකාවසින් ඉදිරිපත් කරා. අද දේශනාවලිය හතරවෙනි දවසේ අපි අද ඉදිරිපත් කරගත්තේ ඒ දෙවෙනි ඉදිරිපත් කරන ගාථා තුනේ අවසාන ගාථාව ඒක නිවනින් කුළු ගැන්වෙන ගාථාව. ඒ දෙවෙනි කුළු ගැන්වෙන ගාථාව පටන් අරගත්තේ මහා ප්‍රමාද මනුයුංජේත කියලා අවවාදයක් එන්න තානසුලක වීමක් කරනවා අමාවේ යෙදෙන්න එපා. කලේතුදී වෙලාවට කරන්න නොකල දෙදේ නොකර සිටීම වෙලාවට කරන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ බව හොඳට හිතේ ධාරණය කරගත්තොත් ඒක නිකම් සාමාන්‍ය සද්ධාාවක් නෙවෙයි. සද්ධාවට යාගේ කුසල ඡන්දයෙන් කරබැලීමේ ආශාවකින් මේ කරන්න තියෙන දේවල් පසල දාන්න ගියොත් මරණය කොයි වෙලාවෙ ඉඳන්නේ. ඒ වගේම නොකරන්න තියෙන නොහොඳ නපුරුකම් නොපමක්කම් ඔන්නර කමක් නැහැ කිය බල බල ඉඳලා හරියන්නේ නැහැ. පහවහාම පමා නොවි ඒවෙන් අපි ගැලවෙනවා. ඉතින් මේ විදිහට පමාදේ නොවැටි සිටීමට නැත්නම් අප්‍රමාදී ගත කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ලෝකාමිෂයේ පිළිබඳව කාම රතියයි එහෙම නැත්නම් කාම ඡන්දයයි අපි ඊයේ දේශනාවේ නිම වෙනකොට ඒ ප්‍රදේශයේ තමයි සකච්ඡා කරමින් හිටියේ. ඉතින් ඒක මේ දෙවෙනි ගාථාවේ නැත්නම් ගාථාවේ දෙවෙනි පදේ සඳහන් කරනවා මා කාම රති සන්තවං මේ කාම රතිය යෙදී ගත කරන්න එපා. ඒක තමයි අමාවට ඇදලා දාන ප්‍රධානම කාරණා නැත්නම් කලියුත්තක් අපිට කරන්න බැරි වෙන්නේ. මේ කාමරතියේ තියෙන ලෝකාමිෂයේ තියෙන ආශාව නිසා. ඒ වගේම නොකලිත නොපනක්කමක් අපිට අපිට ගැලවෙන්න බැරි විරමණය වෙන්න බැරි කාරණාවක් කාමරතියයි. අනේ විදිහට අපි මේ කෙටි කාලයක් තියෙන මේ ජීවිතේ මරණය කොයි විලාහන කරලා ඉති මේ ජීවිතයේ මේ කාමයේ සහ අප්‍රමාදයේ දෙක කල්සුතු දෙක වශයෙන් තේරුම් ගත්තොත් කෙනෙකුට එතන සංවේගයක් පහළ වෙනවා මේ කාම රතිය අපිට ලේ වලින්ම සංස්කෘතියෙම ඇඟින්ම ඇවිල්ලා තියෙන එක ඉතින් ඒක දෝෂයක් නෑ කාම රතිය කියන කෙච්චර ප්‍රධාන දෝෂයක් නෑ මිච්ඡාකාමී තමයි වැරද්ද තියෙන කාම මිච්ඡාචාරය වැරද්ද තියෙන කාම රතිය ඒ ධාර්මික කොටසක් තියෙනවා සාධාරණ කොටසක් තියෙන ඒකේ දෝෂයක් නෑ නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකට ගියාට පස්සේ සීමාව දන්නේ මලපණිනවා අන්තිමට බණක් භාවනාවක් කරගන්න අප්‍රමාදයේ ඉඳෙන්න වෙලාවක් නැහැ. කවදාකවත් ඒ කාමරතිය සන්තුෂ්ත කරන්නත් බැහැ. අන්නේ විදිහට මේ කාමරතියගේ ආදීනව දැකීම තමයි මේ සංවේගයේ පහළ වුණාට පස්සේ විය යුක්ත. එහෙම නැතුව කාමයේ අනවශ්‍ය විදිහට යෙදිලා අප්‍රමාදයේ අමතක කරලා ප්‍රමාදයේ ගත කරලා නොසිතූ වෙලාවක තමන්ට ජීවිතය පිළිබඳව අනුසුරුදායක තත්ත්වයකට එන්න වුණොත් ඉතින් ඒක ලොකෝ පමා කනගාටුවකට පශ්චාත්තාවකට හේතු වෙනවා එහෙම නැත්නම් තමන්ට මේ අප්‍රමාද වැඩ පිළිවෙලක් පටන් ගන්න බැරි තත්යකට අභවෙ තත්යකටපත් වුණොත් සීදීනස ගන්නවත් හිතෙන් ඉඳී තියෙනවා මෙච්චරක් දැකලා මෙච්චරක් අහලා අපිට දැන් මට දැන් මේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා ඒ මරණය පිළිබඳ බය, කාමයේ ආදීනවය, ඒ වගේම අප්‍රමාදයේ ආනිසංස සම්බන්ධ පණ නිතර හොකන්දේ. ඒ වගේම ඒකට හිත යොදලා ධාරණය කරගෙන චිත්තාමය වශයෙන් නිතර ආශ්‍රය කරනවා. ඒ වගේම එවැනි දේවලයේදී සිටින කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන්න ඕන. ඒ වගේම ප්‍රශ්නයක්, මාතෘකාවක්, සිද්ධියක්, අරමුණක් ඉදිරිපත් වෙච්චාම යොන්සමස්කාරේ කල්පනා කරන්න ඕනේ. ආනේ විදිහට කටයුතු කරන එකනට අපි කියනවා සත්පුරුෂයයි කියලා. කල්යාණ ධර්ම දන්නේ කනයි කියලා. නමුත් මේක හැමෝටම හැමදාම මේ විදිහට ගුණයක් පිළිලක් අතු කරන්න බෑ. ඒ නිසා මේ ගාථාවලදී මේ దేవතාවෝ එළියට කරන්නේ මා ප්‍රමාද මගේ විජේත මා කාමරති සාන්තවන් මේ ලෝකයාට මේ උපදේශය නොදොන්නොත් විශේෂයෙන්ම අහඬ ගාමුණු ඇතින් ස්වභාවයෙන්ම තීසසතෙක් වගේ කාමයෙන් පටන් ගන්න කාමයේ යෙදලා කාමයේ සමාන වෙනවා ඒ නිසා ඒ ධර්මයක එවැනි කෙනෙකුට සංවේගී උපදවලීම සත්පුරුෂයන් විසින් කරන දෙයක් නමුත් කාමරතිය කියන්නේ කරන්නේ වෙන ධර්මය නීරස වෙනවා මේ අනවශ්‍ය මේ සැප විඳින ජීවිතයේ දුකක් එකතු කරන්නා වගේ තමයි පේන්නේ එසේ නමුත් අහන්න කැමති කෙනාට ධර්මයට සැදී පැහැදී සිට කෙනාට නොබලා ඒ කාරණා කියලා දෙන්න අවශ්‍ය නිසායි මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේ වගේ සිද්ධ වුණාට පස්සේ ඒක පොත්පත්වල ලියලා මේ අවුරුදු ගාන කටපාඩම් කරලා ඉදිරියට ගියේ. ඒක නිසා භාවනා කරන්න ආවකට මේ ධර්මතාව ධර්ම කාරණාවක සාමාන්‍ය කාමභෝගී ගත කරන උත්ත්‍යණයකට වඩා හිතන්න හිතනකොට උනන්දු ඇති වෙන අධිෂ්ඨාන ශක්තිය ඇති වෙන ප්‍රතිරා ශක්තිය. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි නිකන් සාමාන්‍ය භාවනා ජීවිතයක තියෙන අත්දැකීමක් වශයෙන් වර්තමානයේ හිත පැවැත්වීම අප්‍රමාදී වශයෙන් ගත්තොත් වර්තමානයේ හිත පාත් ගන්න බැරි කාමරතිය නිසයි කියලා පැහැදිලිවම හිතට චෝදනා කරනවා. හිත වර්තමානයේ පවත්වා ගන්න බැරි නම් පරියන්කේ ඉන්න වෙලාවක, සක්මනේ ඉන්න වෙලාවක, එදිනෙදා වැඩක් කරන වෙලාවෙ, එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයෙන් පිට ගිහදොරේ වැඩක් කරන වෙලාවක හරි වර්තමානයේ ඉන්න බැරි එකම හේතුව ලෝකාමිෂ පිළිබඳ ආශාව සහ කාමරතිය. ඒක නිසා අපි මෙතෙක් කල් බණහන් ඉස්සෙල්ලා සතිය පිටවන් ඉස්සෙල්ලා ප්‍රමාදින් දැනගන්න ඉස්සර වෙලා මම දැන් මෙතන කියන පාඩම දැනගන්න ඉස්සර වෙලා 100%ක්ම කාමරතිය ගත කරා ලෝකාමිෂේ ගත කරා අපි ලොකු ජාග්‍රහණයක් විදිහට ඒක ලාභයක් සත්කාරයක් සම්මානයක් සීලෝකයක් කියලා. නමුත් යම් දවසක අපිට සතිපට්ඨාන ගැන අහන්න හම්බුණාද? ඒ වගේම යෙදී ගත කරන්න හම්බුණාද? ඒක සඳහා ක්‍රම වේදේ වශයෙන් වර්තමානයේ හිත ප්‍රතිම කියන එක තීරුම් ගත්තද? ඊට පස්සේ ඒකේන යෝනිසමස්කාරය කරලා පස්සේ අර මෙතෙක් කල ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් වශයෙන් සලකපු කාමය ප්‍රමාදයේ තියෙන ප්‍රධාන හතුර වශයෙන් සලකලා ඒ කාමයෙන් ගැලවීමට කටයුතු කරන්න ගිය දවසේ තමයි කාමයාගේ තියෙන නපුර කාමයාගේ තියෙන එළවලු අපහාර දෙන ගතිය තේරෙන්න පටන් අරගන්නේ කාම සංඥා වශයෙන්. ඉතින් ඒ නිසා අපි ඊයේ දේශනාදී මත කරගත්ත විදිහට යම් කිසි කෙනෙක් මේ ලෝකාමිෂය කාම රතිය ඉදurang පිනවීමෙන් අයින් වෙන්න ගියම ලයික් කිපුණා වගේ. මේ ඉදurang අපිට හැදිලා ඒ පුද්ගලයාගේ සම්‍යක් પરමාර්ථයට ප්‍රධානම බාධා වශයෙන් පෙනී කියනවා. ඒවා විසමම උද්ඝෝෂණ පටන් අර ගන්නවා. මට රූප පෙන්නපන්, මට ශබ්ද අසපන්, මට ගන්ධ දීපන්, මට රස දීපන්, මට පහස දීපන් කියලා. ඒවා වෙනමම උද්ඝෝෂණ පටන් ගන්නවා. ඉති යෝගාවචරයට සිද්ධ වෙනවා කපලා කොටලා විනාශ කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඒ නිසා හික්මවගෙන බයලජ්‍ය ඇති කරගෙන ක්‍රමයෙන් ටික ටික ටික ටික මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඇහැට සම්පූර්ණ රූප නොදී ගත කරන්න ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා කොච්චරක් රූප දෙන්න ඕනද කොච්චරක් මේන් එහාට ගියොත් ඒක කාම රතියක් යෝකාංශයක් කෙලෙසක් වෙනවද කියලා රූප සම්බන්ධව මති ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම ශබ්ද මොකක්වත්ම නැති වුණොත් කන වැඩ කරන්නේ ඒක රෝගයක් ඇති කරනවා. ඒක නිසා කනට යම් ප්‍රමාණයක් ශබ්ද අවශ්‍යයි. එතකොට මෙන්න මෙතෙන්ට යනකම් අවශ්‍ය ප්‍රමාණය මෙතනින් එහාට සුඛභෝගී දෙයක් අතිරේක දෙයක් අන්නතේ විහාර තමයි මේ ඉන්දිය සංවරය අවශ්‍ය කරන්නේ කියලා ශබ්ද පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම ගන්ධ, රස, පහස නැතුව මේ ජීවිතේ සම්පූර්ණව මත කරගෙන යහම ඒක ඥාන විභාගීය සීතිනස ගැනීමක් කියලා කියනවා. කතාවකත් පැහැදිලි කරන්න. ඒක නිසා මේ ගඳේ, රසේ, පහසේ කොතෙන්ද යනකම් ප්‍රයෝජනෙයි සලකලායි කටයුතු කිරීමක්ද ඒක පැන්නුවාට පස්සේ මට්ටම පැන්නුවාට පස්සේ කියන්නේ උපයෝගීතා මට්ටම පැන්නුවාට පස්සේ ඒක සුඛභෝගීත්වයට යනවා ආර්භෝගිකත්වයකට යනවා පරිසර දූෂණයකට යනවා කාමයට වඩනවා සංස්කරණය වෙනවා කෙලෙස් උපදවනවා කෙලෙස් වවුරුව. ඉතින් අන්නේ මල පණින දැන මෙතෙන්ට යනකම් උපයෝගීතාවයේ මෙතනින් එහාට සුඛභෝගී කියන ඒ සීමා පන්නන තැන දන්නේ නැති කෙනාට පොතක් ජනයයි කියලා කියනවා දන්න කෙනාට ආර්යනාංශය කියලා කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට දැනටමත් අපි දන්න සත්‍ය ගැන මේ කතා කරන්නේ ධර්මමත් අපි දන්න රූප ගැන මේ කතා කරන්නේ ගඳ ගැන රහස රස ගැන පහස ගැන. එතෙන්දී කොතනද මාල පණින තැන කොතනද සීමා පණින තැන කියන එක දන්නේ නැති කෙනා මතක් කරගත්ත විදිහට පුතඥයි යාර සීමාව දන්නේ. ආර්යයන් වහන්සේ අර දේම කරනවා. නමුත් හරියට මට්ටමට එනකොට එයා දන්නවා මෙතනින් එහාට ගියොත් මේක අතිශෝක්තියට වැටෙනවා. සුඛභෝගීට වැටෙනවා. මේක පාඩුවකට වැටෙනවා. ඊට පස්සේ අකින්න වෙනවා. ඊට පස්සේ මේ ඉදුරන් පුරතන් වෙනවා. ඒක නිසා මෙතනින් අත කරන්න ඕන කියලා අනේ සීමාව දන්නේ නැතිකම තහ දන්න කමානුව යන පුතක්ඥාරේ විරසකේ. ඒක නිසා යෝගාවචරයක් වෙන්න පටන් අරගන්න කෙනා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ අවශ්‍ය රූප ප්‍රමාණය නැති, ශබ්ද නැති, ගන්ධ නැති, රස නැති, පහස නැති අනන්ත දුක්ඛිත අනන්ත දුක්පත් කෙනෙකුට මේ භාවනා ක්‍රමය හරියන්නේ. ඒ අනිවාර්යයෙන්ම සාමාන්‍ය කෙනෙකුට දෙපින් ඇති රූප පිළිබඳව සෑහෙන ප්‍රදේශයක හැදෙන්න ඉඩ ශක්තිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ, අස්තිල් කෙනෙක් වෙන්න ඕනේ. මේ මූලික අවශ්‍යතාවය ලැබෙන්න. ඒකම ශබ්ද පිළිබඳව කන හොඳට තියෙන්න ඕනේ. ඒ කනට ඇසෙන්න ශබ්ද තියෙන්න ඕනේ. හැබැයි සීමාව දන්නේ නැහැ. අපි යෝගාවචරය කරන්න හදන්නේ හරියට මෙන්න මෙතනින් එහාට ගිහම මම ඒ ශබ්ද පිළිබඳව මම ස්වාධීන වෙනවා. මම උදේකලා වෙනවා. මම විවේක වෙනවා. මම විස්රාම ගන්නවා කියන ශබ්ද පිළිබඳව හරියට මායිම දාන්න. ගන්ධ, රස, පහස. ඉච්ඡා සර්වත්‍ය දේශනාව රූප ශබ්ද ගන්ධ රස නැති තැනකට මිනිස්සු ඇදලා දාන තැනක් නෙවෙයි. ඒක සඳහා සර්වඥාන්සේ සඳහන් කරනවා. එහෙම රූප නොදීමෙන් නිවන් දකින්න පුළුවන් නම් පොට්ටිය දෙයින්ම දැක්ක නිවන් දක්ලා දෙන්න බෑ. කොහොමඩක්වත් රූප දකින්නේ නැහැ. ඒ වගේම බීගෝ, ඒ වගේම ගොළු, ඒ වගේම නාසයේ දිව වැඩ කරන තිබෙනසු කොරු නිවන් දක්ලා දෙන්නේ. එහෙම කරන්න බෑ. ඒ වගේම ඉව ලැබුණ පමණට මේක ලාභයක්, සත්කාරයක්, සම්මානයක්, සීමෝකයක් කියන ආර්ථික විද්‍යාඥයන්ට නිවන් දකින්න බෑ. මොකද ඒකේ සීමාව දක්වනවා. කොච්චර ඕනේ කරනවද සීමාව දන්නේ. එතකොට ඒ හැම වස්තුවක්ම තමයි විශ්ලේෂණය. මාත්‍රාව හරියට වැදගත් කොයි දෙයකට අපි තන්නේ මාත්‍රාව වැදගත් වෙන සින්දු රාමයකට මේ විතරයි කියන්නේ. සින්දුර මේ නෙවෙයි රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ හැම දෙයකම හරියට මාත්‍රාව දන්නවනේ කිය හැම දෙයක් කරාම නිවන් දකින්න. ඉච්ඡා සර්වඥාසේ පෙන්ලා දීලා තියෙනවා ආහාර නිසා ආහාර අයින් කිරීමෙන් නිවන් දකින්න. තණ්හාව නිසා තණ්හාවයි කියලා නිවන් දකින්න පුළුවන්. මාන්නය නිසා මාන්නයයි කියලා නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ආවියතම ඒ ඒ දේවල් වල මාත්‍රාව දැන ගැනීම තාමත් වැදගත්. ඒ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කතා කරපු ජීවකයා කියපු දෙයක් තමයි හැම බෙහෙතක්ම වසක් හැම වසක්ම බෙහෙතක් මාත්‍රාව විතරයි ප්‍රශ්න තියෙන්නේ. හැම විසක් අපිව බේත් කියලා ගන්න හැම එකක්ම විසක්. ඒ කියන්නේ විස බීජ නසන්න ගන්න එක විසක් වෙන්න ඕන. ඒ ප්‍රමාණය සමාජ ශරීරේ බලනවා බලනවා. සමාජලට ගන්න විස බීජ ප්‍රමාණයම බලනවා. සමාජලට දවසින් දවස දවසින් දවස බේත් තුඩුවතර වැඩි කරගෙන යන වෙලාවක් තියෙනවා. හරියට මාත්‍රාව වහුවෙච්ච දවසේ ඉතින් ධනි වෙනවා. මාත්‍රා පන්නපු ගමන් ලෙඩ මැරෙනවා. ලෙඩට එක විහිරෙනවා. ඒක හැබැයි මේ කවුරුත් කරපු රහසක් නෙවෙයි. ඉංග්‍රීසි දන්නේ දෙකෙත් ඉතරයි, සිංහලෙත් දෙකමත් ඉතරයි, ඉංග්‍රීසිෙත් ඉතරයි. මේ මාත්‍රාව දන්නේ නැති එක තමයි පුතත්ජනක කියන ප්‍රධාන සුදුසුකම්. කලින් පුතත්ජනෙක් වෙන්න ඕනේ නම් එකයි දැනගන්න ඕනේ ප්‍රමාණ ගන්න. කාවිලේ ඇටෝම් ගෙදර ගියා වගේ උඩුවාතර කන. කාලේ උනාට පස්සේ ඉතින් ඉස්මෘත්තලේ. පුතත්ජනෙක් කෙනෙකුට මෙච්චරයි කණ්ඩෝණ කියන එක දන්නේ මෙච්චරයි බොණ්ඩෝණ කියන එක දන්නේ මෙච්චරයි බලන්නෝණ කියන එක දන්නේ මෙච්චරයි අහන්නෝණ කියන එක දන්නේ මෙච්චරයි ගඳ බලන්න දන්නේ රස බලන්න දන්නේ ඒ නිසා ඒ ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල් ජීවිතේට අවශ්‍යයි ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල් ප්‍රමාණයේ ඉක්ම පාවිච්චි කිරීම නිසා දුමාකාර වේදකටපත් නැති විච්ඡහම දුකටපත් නොදුක්පත් කිය වැඩි විච්ඡහම ඒකෙන් දුක්පතුට වැඩි දුකක් ඇති කරගන්නවා අද ඒකයි බටහිර දියුණු සමාජ රටවල් වලට වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ද්‍රව්‍ය වලින් සිව්පසයේ එහෙම නැත්නම් මේ බාහිර ලෝකේ වස්තු සම්පත් වලින් තීන්දුව කරන්න බෑ සපදුව කියන්නේ. ප්‍රමාණී තීන්දුව කිරීමයි කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදයට වැටෙනකොට ඒ කියන්නේ භාවනා කළ සත්‍ය වඩලා අපි දැක්කේ කියනකට ආවට පස්සේ ඒ කෙනාට පුදුමාකාර අත්දැකීමක් ලැබෙන්න පටන් අර ගන්නවා. බත් පිටක් පිටක් පිටක් පලනගෙන යනකොට අන්න මෙතෙන් ගියාට පස්සේ දැන් බඩ දෙවිගෙන එනවයි කියලා හරියට Tamanට අර විවේකයෙන් වළඳන නිසා තව බත් පිටක් දෙකක් පලනන්න තියෙදි නතර කර ගන්න පුළුවන්. එහෙම නැතු ඒ ප්‍රශ්න මැද පත්‍රේ බල බල රේඩියෝ එක අහා බත් කන්න ගියොත් කොච්චර කෑවද කොච්චර කන තියෙනවද කියලා මොනවක්වත් මතක නැහැ. පිටාන කොහෙදද කියලා මතකුත් නැහැ. අත උදව් උදව් නැති කියලාත් මතක නැහැ. එතකොට කෑම විශ්ින් ඒවන්ස අවකාශය. ඒක නිසා ඒ අර ප්‍රොෆෙසර් ඩිඩිසිලා කොටක් කියලා තිබුණා දිවෙන්සිය දිනසාගෙන. අපේ දිවි සංඥාව කවදාකවත් අපිට නැහැ. අපි කතා කර කර බත් කන්නේ කියලා. අපි රූප බල බල බත් කන්නේ කියලා. අපි අසතියෙන් බත් කන්නේ කියලා. ඒ දිවේ කියන සංඥාව අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම වතුරක් වරනකොට මෙතෙන්ට යනකම් ඇති. මෙතෙන් එහාට වැඩි. මෙතෙන් අඩුවක් මදි කියලා. හරියට ඒ දේ හැම වෙලාවෙම ඒ ඉන්ද්‍රිය සංඥාවක් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන සංඥාවට අවදි නැත්තම්. ඒක පැනලා කොහොමද ගියාට පස්සේ මතක් වෙන්නේ අපේ ඒ වැඩේට මත් වෙලා කරන කරන යනවා මිසක් ආ ප්‍රයෝජන සීමාවයි ප්‍රයෝජන සලකලා කරනවා කරන්නේ. ඒ වගේම ඔය හැම දෙයකදීම මේ ශරීරයේ කොච්චර සංකීර්ණ කොච්චර සූක්ෂම කොච්චර ප්‍රණීත ඉදරන්ද කියලා ඉදරක් මේ යන්ත්‍රයන්ද කියලා කියනවා නම් ඒක හැම වෙලාවෙම සංඥාවක් නිකුත් කරනවා මෙතනින් එහාට ගිය ගමන් අනතුරු වෙනවා. අපේ ප්‍රමාදය නිසා එහෙම නැත්නම් අපේ තියෙන අසත්‍ය නිසා ශරීරෙක තියෙන ද්වේෂය නිසා අත්තරොසලේ නැතිකම නිසා ස්වార్థේ නොසලකීම නිසා අපේ ශරීරයේ නිකුත් කරන සංඥා අවබෝධ කරගන්න වෙලාවක් නැහැ. ඒක නිසා අපි නිකමට හිතමු. නිකන් එක දැනක වාඩි වෙලා මේ ශරීරය මොකද්ද කියන්නේ කියලා අහනවා කියන එක. මම දැන් මෙතන ඉඳගෙන ඒක නිවන වාගේ ඒක මුළු සම්පූර්ණ කයේ හිතේ සමබර භාවයේ සුවසේවාව කියලා අපිට කොච්චර වෙලා දෙන්න පුළුවන්. ඒක තනක වාඩිලා මම දැන් මෙතන ඉතින් ඒ ඉන්න පුළුවන් නම් ඒ නෑම සංඥාවකින්ම හරියට බ්ලඩ් ටෙස්ට් කරන්න ගියාට පස්සේ ටෙක්නීෂියන් දෙන රිපෝට් එක වගේ එහෙම නැත්නම් මුත්‍රා පරීක්ෂා කරලා එහෙම නැත්නම් අසුචි පරීක්ෂා කරලා ඒ report එක වගේ අය වෙන කිසිම උපකරණයක් ඕන කරන්නේ තමන්ගේ කියන සංඥාවට අහුම්කම් දෙන්න ගන්න. එහෙම නැත්නම් අපිට ගෙවන්න වෙනවා පොලිමේ ඉන්න වෙනවා ටෙක්නීෂියන් එකලා දිලා අල්ලපුලේලාගේ වාර්තාවක් දුන්නොත් දොස්තර ඒක කරනවා කෑවට පස්සේ හරි තේිනවා. තමන්ගේ අරකට තමන්ට මේ හම්බෙලා තියෙන අප්‍රමාදයේ යොදලා මේ කාමසන්ත වේ පොඩ්ඩක් පැත්තකට තියලා මේ ශරීරය පිළිබඳව අත්‍යවශ්‍යලයකින් එහෙම නැත්නම් තමන් පිළිබඳ කරුණාවකින් බලානින්නේ නැති නිසා මේ ශරීරේ නිකුත් කරන සංඥා සියල්ලම යන්ත්‍ර හදලා තියෙනවා දැන් අල්ලන්නේ. ඒ යන්ත්‍ර අනුව ක්‍රියාත්මක ටෙක්නීෂියන්ලා දොස්තරයි හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන දේ තමයි අහන්නේ ලෙඩාට. ලෙඩාට තමන්ගේ අර ශරීරේ නිකුත් වෙන සංඥා පිළිබඳව හැඟීමක් නැහැ. ඒ තරමටවත් විවිධයක් නැහැ. මේ ඉඳගෙන මම දැන් මෙතන කියලා ඉන්නේ ඒගොල්ලන්ට පේන්නේ කාලේ නාස්ති කෙනෙක්. ඒ විනෝඩ බෑ. ඒ විනෝඩ කවුරුහරි පුරුදු කරගත්තොත් මේ ශරීරයේ විතර සූක්ෂම මේ ශරීරයේ විතර ප්‍රණීත මොන්නම උපකරණයක්වත් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ ශරීරයට අහුම්කම් දෙන්න නම් අපි සියලු සංඥාවල් අයින් කරලා පුළුවන් බව. මේ ශරීරයේ නිකුත් වෙන සංඥාවල් වලට අනුකම්ප දෙන්න ගියාම අපි එකිනෙ ඇතුළත බැලීමක් කියලා ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා කියන ඕක තමයි විපස්සනා කියන්නේ. ඒ වෙනුවට කාම ලෝකය කියලා කියන්නේ මේ ශරීරයේ පිටින් පැමිණීමේ තියෙන සංඥාව පිළිබඳ උනන්දු වීමල කියනවා ලෝකාමිෂ සංඥාව කාම සංකවේ. ඉතින් මේ පිටින් එනෙව්වට බැලීම පරිණාමවාදී කියලා කියන්නේ පරිසරයට හැඩ ගැසීම සහ ආරක්ෂාව පිළිබඳව අපි හැම වෙලාවෙම පිටින් එන සංඥා ගැන බල බල ඉන්නවා. ඉතින් එහෙම තමයි අපි අවුරුදු 40 ලක්ෂයක් විතර වගේ කාලයක් මේ අමීබගේ ඉඳලා මෙතෙන් එනකන් දිනු වෙනකන් අපේ ශරීරය හදාගත්තේ ওই පිටින් එන සංඥා වලට හැඩ ගැසීම හරහා. පරිසරයට හැඩ ගැසීම හරහා ඒ නිසා මේ පරිසරයට ලොකු සංවේදීක ආභාවයක් තියෙනයි යනවා තමයි මේ ශරීරයේ මේ RNA DNA නැත්නම් න්‍යෂ්ටි අපේ ස්නායු පද්ධති අපේ ඔක්කොම හැදලා තියෙන්නේ. ඒක කොච්චර ගියාද කියලා කියනවනම් ඇතුළත බැඳිලා කායනාති කිරීමක් කියලා කියනවා. ඒ නිසා යම් දවසක යෝගාවචරය භාවනාවක් ආදිනු මට්ටමකදී මේ ශරීරයේ උඳුර පටලව සම්බරව සහැල්ලු ස්වරූපෙට දක්වත් කරනවා. ඒ ශරීරයෙන් නිකුත් වෙන හැම සිං සංඥාවකටම දුදුන්ද වගේ ධර්මයට වගේ සංඝයාට වගේ තමන්ගේ සීලය වගේ නොසැලෙන සද්ධාාවක් ඇතිවීම සෝවාන් කියලා කියනවා. බුදු කෙරේ අපි කප්පසාදේ ධර්මයේ කෙරේ අපි කප්පසාදේ සංඝයා කෙරේ අපි කප්පසාදේ සීලය පිළිබඳ අපි කප්පසාදේ තමයි සෝවාන් කියනකොට බුදු දානංශය තියෙන කියලා කන්නාඩි. කන්නාඩිකින් බලපන් බුදු කෙරේ නොසැලෙන සද්ධාාවක් තියෙනවා. ධර්මයේ කෙරේ නොසැලෙන සද්ධාාවක් තියෙනවා. සංඝයා කෙරෙනසන සද්ධාවක් තියෙනවා. සීලේ කෙරෙනසන සද්ධාවක් තියෙනවා කියලා. ඉතින් ඒකේ එක පැතිකඩක් තමයි වර්තමාන මොහොත දෙලඹින ඒ වර්තමාන මොහොතේ එන සෑම සංඥාවකටම උත්තම ගෞරවයෙන් යෙලම ගෞරවයෙන් බලන් හිටියොත් එයාට ඒ දේ ලබංගනම් පිටින් එන සංඥාවන්ට හිත යෑම නතර කරන්න වෙනවා මොකද මේ හිතට එකවරකට එකයි කරන්න එච්චර වෙන මොකක්වත් ඒක කියන දෙයක් නැහැ. පිටින් එනවා බලන්නයි අතුලෙන් එනවා දෙකම බලන්න ගියොත් අපේ ස්වභාවයේ ජන්මගතිය ආරේ කෙලෙස ඇති මාන බලවේග වල ඇති පිටේකට විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ඉදිරිට වේදිකෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං ආමුදිත්වා උතුම් කායං පරිධාය පරිමුඛං සතිමුපට්ඨ වෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති මේ වචන ටික හරි ලස්සන පාළි වචන ටික. මන්ත්‍රයක් වගේ කියන්නේ කියන්න ආරක්ෂාව දෙන එකක් තමයි. නමුත් ඒවා නිකම්ම නිකම් ජප මන්ත්‍ර නෙවෙයි අර්ථයක් තියෙනවා. ඒ කාමසන්තරේ පිළිබඳ බය දක්වා වූ අප්‍රමාදයේ පිළිබඳව ගෞරව කරන කෙනා අරණ්‍යයකට යනවා. මොකද අරණ්‍යයේ නගරකට ගියා වගේ රූප ගොජ දාන ගතියක් නෑ ශබ්ද ගොජ දාන ගතියක් නෑ ගන්ධ ගොජ දාන ගතියක් නෑ රස ගොජ දාන ගතියක් නෑ සුඛ භෝගිත ගොජ දාන ගතියක් නෑ ඒකේ තීන රූපගත ගන්ධරස ස්පර්ශ වගේ නෝතුව නිවන සුදුවිලා ගහක් වලට ගියත් එනවා ශූන්‍යකාරට ගියත් එනවා ඒ නිසා යම් කිසි කෙනෙක් කාම රතිය කාම සංතරය අයින් කරන්න නම් අප්‍රමාදය දියුණු කරන්න නම් එයා සුවිශේෂී විද්‍යාගාරයකට රිංගන්න දැන් මේ නගරේ කියන්නේ වදකාරය. ඒක මනුෂ්‍යයා විසින් ශිෂ්ටාචාරයෙන් හදාගත්ත නපුරුම තැන. ඒකේ වාතය දූෂිතයි, ජලය දූෂිතයි, කතා කරන දේවල් දූෂිතයි, සත්ත්ව ගන්ධ රස ඒ චීති පුදුමාකාර බැයක් කියන්නේ කොහොම හරි පර්චේස් එකක් හරි ගමන් කරගෙන ටවුන් එකේ ජීවත් වෙන්නේ නැත්තම් අනේ මේ වගේ අමනකම බුදු දහමේ සඳහන් කළ තියෙනවා භික්ෂුවක් කැලෙන් පිටත් වෙලා නගරෙට යනවනම් රාජධානියට අනේ මට හොඳ සිවුරු ලැබේවා. අනේ මට හොඳ බින්ද පාත ලැබේවා. අනේ මට හොඳ සේනාසනයක් ලැබේවා. අනේ මට හොඳ හොඳ බෙහෙත් පිළිකර ලැබේවා කියලා ඒ යකාට කල්පනා වෙනවා නම් අනේ මම පස්සහරවලා තියෙන පිරිසුදු වාතයට නේද කියලා. මම පස්සහරේ පිරිසුදු ජලයට නේද කියලා. මම පස්සහරේ වනයේද නේද කියලා. ඒ මාංශය සිහි මුලිය ඇති කෙනෙක් නම් කවදාකවත් රාජධානියකට යන්නේ නැහැ. රාජධානී යනවා කියන්නේම කාම සන්තෝෂය. රාජධානී යනවා කියන්නේම ප්‍රමාදේ වැටිලා. ඒක නිසා අපි සමබර භාවයක් ඇති කරගන්න ඕනේ වරින් වර කැලේකට ගිහිල්ලා ඇත්තටම කැලේට හරි බයයි මිනිස්සු. ඒ මොකද කාම භෝගයෙන් හරි කැමති වනේ කැලේ නගරේ ජීවත් වෙන්න කැලේට හරි බයයි. ඒ නිසා කැලේ ගිය මිනිස්සයාට හරි විවේකයක් තියෙනවා. අනිකට ඉන්නේ නැහැ බය නිසා. ඒ නිසා ලොකු විවේකයක් තියෙනවා. නමුත් යන මනුස්සය යන්න ඕනේ කාමසන්ත වේයන් කරන්නයි කාගේ නැත්තම් අප්‍රමාදය ඇති කරන්නයි මේ කැලේට යනවා කියලා කියන්නේ මේ කැලේ විතර සුවිශේෂී පද්ධතියක් අර කියනවා ලැබ් එකක් ඒක පරිශනාගාරයක් සර්වඥය සඳහන් කරනවාගේ සම්මුතා ඥානයට වැටෙන පද්ධති වලින් අසුවිශේෂී ලක්ෂණ තියෙනක තමයි කියලා තියෙනවා කැලේ පරිසරයෙන් හම්බෙන සියල්ලම ස්ථිර කරගෙන මනුෂයාට අවශ්‍ය සියල්ලම ලබා දෙනවා කිසිම කැපොස්සක් දෙයක් වාතයේ ඒක අල්ලගන්න ජලය අල්ලගන්න සූර්යාලෝකය අල්ලගන්න චේතමනේ සියල්ල අල්ලගෙන මනුෂයාට ඔක්කොම ලබා දෙනවා එහෙම පද්ධතිය බුදුහාමර කියලා කියනවා බුදුහාමර පේන්නේ නැහැ නමුත් මනුෂ්‍යයේ තියෙන කැක්කම ආශාව පුතඥයන් තියෙන ආශාව පුළුවන් තරම් නැගරේ නැත්තම් ගන්න නැත්තම් නියංගන ඒ නිසා මේ අරණ්‍යගත වෙනවයි කියනකොටම මේක තේරුම් අරගෙන මා පමාජමනි දුංජේත මා කාමරති සන්තවං ඉතින් ඒ නිසා අභිනිෂ්ක්‍මණය කැලිට දින්නවා කියන එක කාමභෝගයෙන් කියන්නේ මේ අපිත් එක්ක නගරේ ඉන්න බැරි නිසා බය බයට පැලනවා පුළුවන් නම් දක්ෂකම් තියෙන නගරයේ ඉන්න සෙල්ලම් වෙන්න පාටි. ඇත්ත මෙහෙම කුටි මොකද හොඳට සතිය වඩා ගත්තට පස්සේ හොඳට අප්‍රමාණය ඇති කරලා පස්සේ ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනේ අපායටත් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනේ නරකටත් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනේ ඒ තරම් කාමයේ ගොජ තමන කාමයේ වගුරුවන තැනකට ගිහිල්ලා ඔළුව බේරගන්න. ඒක භාවනා ජීවිතයේ ඉහළම පරිශ්‍රය. නමුත් ආධුනිකයා පුළුවන් තරම් බලන්න ඕනේ අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීම. ඊට පස්සේ නිසීදති පල්ලංකම් කියලා කියන්නේ හිතගෙන නිදාගෙන ඇවිදින්මින් ඉන්න උග වෙලාවට කාම සංචය වෙයි. මොකද ඒ කටේතු වලදී නිින්දදී සම්පූර්ණ ප්‍රමාදයේ වැටීමක් අප්‍රමාදයේ අහිමීම සම්මෝහයක්. ඒ නිසා කොට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නැතුව බෑ. නමුත් ඇවිදිනකොට හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න තරම් ශරීරයේ ඉරියව නඩත්තු කරන්න ලේසි නෑ. ඉඳගෙනකොට හැම වෙලාවෙම සම්බර බාගයක් කරන්න ඕනේ. ඇවිදිනකොට සම්බර බාගයක් ගන්න ඕනේ. ඇස් දෙක අරින්න ඕනේ. ශබ්ද අහන්න ඕනේ. ඒ කටයුතු කරන නිසා ආධුනිකයට අමාරුයි. ඒ නිසා වාඩි වෙලා නිසිද්ධති පරිලංකම් පුජුම් කායං පරිධාය පරිමුඛං සතියම පටපෙත්ත. උඩුකය කෙලිතියාගෙන සතිය ප්‍රධාන කරගන්න. පරිමුඛං සතියම පටපෙත්ත. මේ සති චෛතසිකයේ සීල චෛතසිකයන් ඉස්සරහින් තියාගෙන එහෙම කටයුතු කරනකොට ඒ පුද්ගලයාට අර කාමසන්තරය කොච්චර කාලයක් අබ්බැහිලා තිබුණා මුළු ලෝකේ පුරා ඉතිරිච්ච පැතිරිච්ච මුල් බහගත්ත ගතියක් තිබුණා මේ කඩේකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යාකාරයට ගිහිල්ලා මේ විදිහට සතිය ඉස්සරහින් යන මම දැන් මෙතන ඉන්නවා කියලක සතිය පිටව ගත්තොත් ඒ මනුස්සයාට පේනවා මේ බුදු උපදේශය මිනිස්සු නොකිරුවාට මම සංසාරේ කවදාවත් නොකර තිබුණට හදින් දැනගෙනකොලොත් කරන කරන චිත්තක්ෂණ සාපේක්ෂව ප්‍රතිඵලදී අකාලිකව ප්‍රතිඵලදී වර්තමාන මොහොතේ අනකොටම ඒක නට තේරෙනවා ඇතුලෙන් නිකුත් වෙන සංඥාවට මුණ දෙනවා මිසක් අපි පිටින් මොන්නම දැක්ක දාන්නෙත් නැහැ මොනවද අපේක්ෂා කරන්නේ ඒ නිසා තමයි අපි ඒ කය තැන්පත් කරගෙන ඒකට සුසු මූලික ආරක්ෂක සහිතකට ගිහිල්ලා ඇතුළේ නිකුත් වෙන සංඥාවට අනුව ගන්න. මේක හරිය අමාරුයි. කාම භෝගී වෙනවා. උත්තර නන්ද වෙන උත්සාහ කරන යෝගාවචරයට තමයි. නමුත් කරලා කරලා කරලා පුරුදු කරාට පස්සේ මේ විපස්සනා කරනවා කියලා කියන්නේ ඉන්සයිට් කියලා ඉංග්‍රීසි වචනේ තියෙන ජීමේ අවධානය ඇතුළට යොමු කිරීම. මේකෙන් අදහස් කරන්නේ මුළු දවසම මුළු සතියෙම මුළු මාසෙම මුළු ජීවිතේම ඇතුළ බලන්න. අපි කවදාකවත් අරමුණදී ජනේලයක් කරලා බලන්න හදන්නේ. අටලෙ මොන වගේ සංඥාද නිකුත් වෙන්නේ කියලා. අන්නේ නිකුත් වෙන සංඥාව අපි මෙතනදී අප්‍රමාණ කියලා නමට දානවා. සතිය කියන නමට දානවා. හුදකලා වෙනවා කියන නමට දානවා. විවේක වෙනවා කියන නමට දානවා. විස්වාම වෙනවා කියන නමට දානවා. දාලිවලා බලනවා මේකත් එක්ක කොච්චර වෙනවා එච්චර දිගට එච්චර කාලයක් ඉන්න පුළුවන් කියලා. ඒ ඉන්න පුළුවන් කාලය අපිට හිතන් දිගට සතිය තියන්න පුළුවන්. දිගට අප්‍රමාණේ පාත් ගන්න පුළුවන්. දිගට හිතෝට කලාව වෙන්න පුළුවන්. දිගට විවේක වෙන්න පුළුවන්. දිගට විස්රාම වෙන්න පුළුවන් කාලය. නමුත් අපි ඔක්කොම දන්නවා එහෙම කිසිම කෙනෙකුට මොනම කාරණයක් නිසා මෙච්චර වෙලා මට කියන්න පුළුවන් කියලා සහතිකයක් ඇතුව ප්‍රකාශ කරන්න බෑ. අපිට ඒ තරම්ම චපලයි. ඒ තරම්ම ශරයි. ඒ තරම්ම මායාවක්. ඒ තරම්ම කෙලසවල. ඒ තරම්ම මාර්ගාශික. ඒ තරම්ම කාමසන්ත වේදකයි. ඒ තරම්ම ලෝකාමිෂිත කරනවා. ඒක මේ අපරාධයක්වත් පවක්වත් අවශ්‍යයක්වත් නෙමෙයි. මේ විදිහට එක අරමුණකට දෙන්නේ නැතුව හිත විපරිණාමයටපත් වෙනවා. එක එක අරමුණ දිගේ දුවන ගතිය බුද්ධ ඥානසේ දේශනා කරන මේ අනිත්‍යතාවය. නික්ක ප්‍රතිපක්ෂ භාවය. පුත්ව අභාව භාවය මේ මම දැන් මෙතන ඉතන ඉඳලා ඒක නැති තැන පයි. විපරිණාම භාවය. ඉතින් මේක අනිවාර්යයෙන්ම අවබෝධ කළ යුත්තක්. මේ සත යෝගාචරකේ වැරද්දක් අසීල නැතිකමක් පශ්චාත්තාප යුක්තක්වත් නෙවෙයි. හැබැයි මේ මේකක් මෙතෙන් මතක් කරගන්නවා. ඒ සතිය වගේ වර්තමාන මොහොත වගේ අප්‍රමාදයේ වගේ හුදකලාව වගේ විවේකයේ වගේ දේකට සාපේක්ෂව මිස හිත මෙච්චර චපල බවක් චපල හිතකට රැටෙන්නේ ඒක ප්‍රයෝගයට දැම්මම පස්සේ අරමුණකට දැම්මම පස්සේ බහනකට දැම්මම පස්සේ තමයි තේරෙන්නේ මේක පිච්චෙච්ච වතුරෙක් වගේ පණින පැන් පැණි. හැබැයි අභාසනාවකට බඳනහක් වෙනා ලෑස්ති නැති කෙනා මේක දකින්න දකින්න පශ්චාත්තාප වෙනවා සර්වඥාන්ති කියන්නේ මේක දකින්න දකින්න සන්තෝෂ වෙන කාරණාවක් වෙනවා බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍යතාවය අනිත්‍යමයි එහෙම නැත්නම් මෙහෙම කියන්නේ අනිත්‍යතාවය නම් නිට්ටයයි නිතර හිත පිටපයින් නැති රහතන් වහන්සේගෙත් ඒ වගේ බුදුන්ගෙත් ඒ වගේ රහතන් භගවන් කෙනාගෙත් ඒ වගේ පුත්‍රජනෙත් ඒ වගේ බුදුහාමුදුරුවෝ අනිත් ඔක්කොට මෙලි දන්නවා හිත ලෞ පරිවත්තං කෝපික වෙචිත්තං හිත කොච්චර ලහු පරිවර්තකද එහෙම නැත්නම් සූක්ෂම පරිණාමිකව උපමාවක්වත් දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නමුත් බුදු දහම කතාවක් පශ්චාත්තාප වෙන්නේ කියනවා මේක තමයි ලෝක සත්‍ය මොකක්ද අනිත්‍යයි. පින් අරමුණ පෙන්නලා පින් අරමුණ හිටපන් කිව්වට උඩල කොට උඩ තිබ්බා වගේ ඒක පෙරලෙන්නෙම සීතලටම තමයි. පෙරලෙන්නෙම අන්ධකාරයටම මේක මම කියාගත්ත මිනිහා බුද්ධම දුකක් විඳිනවා. මේක ලෝක සත්‍යයක් මේක විශ්වගත සත්‍යයක් මේක මේ බුද්ධ ඥානස අපිට පෙන්වන්නේ අපිට නිග්‍රහ කරන්නවත් නෙවෙයි මේක නොදක නේද මේකට මේ පොර ගන්නවා මේක හදලා දෙන මේ න්‍යාය පත්‍ර වලට අපි දාහකම් කරා වාල්කම් කරා බත්තලකම් මේක දැනගත්තයි කියලා කිසිසේත් වැරද්දක් වෙන්නේ නැහැ අනිත්‍යතාව නිත්‍ය අනිත්‍යත්‍ය කියන නිත්‍ය බව වෙනස් වෙන්නේ නිවන් දැක්කත් වෙනස් වෙන්නේ නම කදාකත් යෝගාචරය චෝදනා කරන එකක් නැහැ හැකි හැම වෙලාවෙම නැවතත් ගෙනලා මම දැන් මෙතන ගන්න තියෙනවා ආයෙ පිටපයි ආයෙ මෙතන ආයෙ පිටපයි ආපහු මේක වෙන්නේ ලේනෙක් නිකන් වලිගේ මොළේකින් දානවා ඉතින් ඕනම කෙනෙක් දොස් කියා වීම කරන එක නරඹේ කරන්න පුළුවන් වැඩක් කරවල කරන්න පුළුවන් ඔකෝ හිත ওই තරම්ම චපල ඔය කරන්න බෑනේ කියලා මම කරුවචනද කියනවා මේ නිවන් නොදක්කට මෙහෙම කෙරුවත් ඌට වදින්න වටිනවා එහෙම උත්සාහ කරත් වන්දනීයයි පූජනීයයි. ඒ මොකද අනික්කොල්ල කිසියම් න්‍යාය පත්‍රයක් නැතුව මේ කාමයට පයිදෙන. කාම සන්තව හදනවා. ආර්ථික සැලසුම් හදනවා. දේශපාලන සැලසුම් හදනවා. සමාජික සැලසුම් හදලා මහා ලොකු ආව සත්කාර සම්මාන දීලෝක ජාත්‍යන්තර සම්මානතක විකාර කරනවා. මේ මිනිස්සු ඔක්කොම පැත්තක දාලා නැවත නැවතත් මේ දුවන අස්සේ කුටාල ගෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ ආය වර්තමානයේ තැන්පත්. ඒ නිසා මුලදී ඒක සම්පූර්ණ පශ්චාත්තාපේ දනවන සම්පූර්ණ පරාජිත වැඩක් නික්කමට හිතනද මෙහෙම බණක් නැහැ අබුද්ධෝත්පාද කාලේක භාවනා කරන්න කියන එකට මොනවා වේද මෙච්චර බණ කියන මෙච්චර භාවනා මධ්‍යස්ථාන හදලා මෙච්චරත් වර්ධින මිනිස්සු තව තවත් මේ පාරට අකටක වෙලා වැඩ කරද්දී සියයට කීයද භාවනා කරන්නේ. සියයට කී දෙනාද මේ බුදුහාමගේ හැකි පරිවිදේ හැකි සංඥාව කල යුත්තක් කියලා තේරුම් ගන්න. අමුද්දෝත්පාද කාලේ කොච්චර ආශ්‍රදන දානාතද කියන හිතුව බුද්ධෝත්පාද කාලයෙන් අපිට සාපේක්ෂව වශයෙන් හිතා ගන්න පුළුවන් අමුද්දෝත්පාද කාලයක අපිට අම්මෙක් නෑ අපෙක් නෑ අසරණ යනවා. ඒ නිසා යමෙක් එවන දෙයකට යෙදෙනවා නම් ප්‍රමාදේ ඉඳින්නේ නැහැ, කාමසන්ත වෙන්නේ නැහැ, අප්‍රමාදේ ඉඳිනවසය පළවෙනි දවසේ. නැත්තම් පළවෙනි සුමානිකෙන් එක චිත්තක්ෂණ සමාත මම දැන් මෙතන කියලා අල්ලගන්න. ඊට පස්සේ අර ඊයේ දේශනාවේ අවසාන කිව්වා වගේ ඒ අප්‍රමාදී ලෝකේ ලොකුම වස්තුව වමව Taman මේ ජීවිතේම හම්බ කරපු ලොකුම පින පින කියලා කිව්වා. කුසලයේ කිව්වා. ලොකුම වස්තු බව තේරුණා මේ මට අනිත් දවසේ මගේ සියලු දාන කුසලයේ හේතුයෙන් සීමා තීල කුසලයේ හේතුයෙන් සමාන කුසලයේ හේතුයෙන් විපස්සනා ප්‍රඥාවෙන් මේ චිත්තක්ෂණ දෙකක් පෙරලා නැත්තම් තුනක් උපැරේ නැත්තම් කියලා ඒ වර්තමානයේ එකද සිටින අප්‍රමාදී චිත්තක්ෂණ බැගෑවිලා යටහත් පහත් ඉල්ලාහිනාදී ඕන තරම් ඔබ චිත්තක්ෂණ පාතන් අනේ ඊ එකක් පෙරලා දෙකක් තුනක් හතරක් පහක් කියලා මුලින් මුලින් ඒක ගැම්ම ගන්න පුදුමාකාර දුකක් දෙන. පුදුමාකාර පමණයි. ඒ ශරීර ළඟදී කිහිල්ලට පිළිලක් වගේ වේ. නමුත් යම් දවසක යෝගාවචරය උත්සාහ කළොත් මෙච්චර ධර්මවල කනදි මෙච්චර අමුදතුනක් රකිද්දි මෙච්චර කී රසාවක් කරද්දි මෙච්චර පහින්දින වැඩ කරද්දි මං කරපු උත්සාහය නිසා මට අනුගාණ එක චිත්තක්ෂණයක් දැනෙනවා. ඕනේ අල්ලපන ලක්කසේ මම දැන් මෙතන සින්දා ගන්න පුළුවන්. මම මේක නැවත නැවතත් උත්සාහ කරන නිසා ප්‍රතිහත ධෛර්ය උත්සාහයක් වශයෙන් මට දෙකක් කියනවා තුනක් කියනවා හතරක් කියනවා වරට ඒක නැති වෙනවා ආයෙ ගන්න පුළුවන් කියලා මේක උත්සාහ කරලා අපි නිකමට හිතමු ධික කතාවක් කියලකට අදහසින් එහාට පුළුවන් වෙයි කියලා දවසකට විනාඩි 10ක් විතර ඒ ඉන්නේ ඉරියව්වේ ඇතුලෙන් එන සංඥාවලට විතරක් හිත තියාගෙන ඉන්නකොට සමාන විතකේ මනුෂ්‍ය විනාඩි 5 10කට තේරුම් ගනිවි. සීල සංඥාවල් අතර යනකොට මේ උස්වාසය අදින එක හුස්ම ගන්න එක ප්‍රාණය පිළිබඳ අත්‍යන්ත කාරණාව තමයි හේතු වෙන්නේ හැටෙන්නේ උනට උන දෙන්නේ කියන්නේ. ඒකෝට යාකිකාරි මට එන මේ මම දැන් මෙතන ඉන්නවා කියන වෙනකොට ආනාපානිය අල්ලන්න පුළුවන්. අහු වෙනවා. අල්ලනවා නෙවෙයි පේන. අහු ප්‍රකට වෙයි. තව සමානකට බිම්බි මැකිනේ ප්‍රකට. එතකොට මේ පුද්ගලයා භාවිත කරන්නේ බාටපත් වෙනවා. මෙතෙන් එනකන් ආශේවනය කරන්නේ, ඇසුරු කරන්නේ, හඳුනාගන්නේ. ආශේවනක් ප්‍රත්‍ය තමයි තියෙන්නේ බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා දැන් මම දැන් මෙතන කියලා ගියාට පස්සේ මට මොන වගේ මානසිකත්වයක්ද ඉන්නේ? කිසිම පොතක කියලා තියෙනවද මම දැන් මෙතෙන්ට ආපහු මෙන්න මේ පාටයි, මේ හැඩේ, මේ ගඳ, මේ රස, මේ පහත කියන. අදා ලියන්නත් බැකට භාෂාවක් නැහැ. පුළුවන් නම් කියන්නේ පිට මේක බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලාත් නැහැ. බුදුහාම කියලා තියෙනවා අනික වචනීයයි. ඒක වචන දාන්න බෑ. ඉතින් ඒ නිසා අපි දන්න දේ වචන දාන්න පුළුවන් දේ මත තමයි මේ PhD ගන්න ඩබල් ડોක්ටර්ස්ලා වෙන්නේ ඔක්කොම කරන්නේ මේ මෙතෙන් පාවිච්චි වෙච්ච වචන මත සංඥා මත නමුත් මේ මම දැන් මෙතන කියන එක පුදුමාකාර නයිසර්ගික ගතියක් තියෙනවා ඉලෙක්ට්‍රික් ගතියක් තියෙනවා කාදාවත් වචන දාන්න බෑ ඒ නිසාම මේන එක ආධ්‍යාත්මිකයි ඒක ආගමිකයි ඒක මේ අපි දන්න ගමනක් නෙවෙයි. නමුත් ලස්සන පැත්තක් තියෙනවා. ඒ මොකද්ද? ගෑණියක් මේක බුද්ධ විඳත්, පිරිමික් මේක බුද්ධ විඳත්, බෞද්ධෙක් බුද්ධ විඳත්, අවන්තේ බුද්ධ විඳත්, ආර්යනාචනමක් බුද්ධ විඳත්, බුදුහාමුදුරුවෝ බුද්ධ විඳත්, මහරහතන් වහන්සේනමක් බුද්ධ විඳත්, පසේ බුදුරජාණන් වහන්සේ බුද්ධ විඳත්, අඟුලිමාල බුද්ධ විඳත් මේ චිත්තක්ෂණේ ක්‍රම රසක්. ඒකට කියනවා විමුක්ති රසකේ. කොයි තැනකින් මොහොත දිව දාලා බැලුවත් විමුක්ති රසය ඒසා ඕනම අපරාධකාරය. එතන ඕනම සිල්වන්තයෙක්. ගෝතන් දෙන්නේ නැත්නම් හොරේ කුඩ. මම දැන් මෙතෙන් ගියාට පස්සේ සම්පූර්ණ සමාජවාදී. සිල් දෙනා තමයි සමසේ සාරය. ඒ නිසා මෙවැනි ಗುಣ මම දැන් මෙතන කියන එකෙන් දැනගන්න පළවෙනි දවසේ මේ ආශිර්වාද ප්‍රතිකරන වෙලාවේ භාවිත කරලා කරලා කරන එක මම දැන් වැඩි යුත් මේකයි උපේතු දැනගෙන වස්තුව මේකයි මගේ තියෙන කුසලතාවය මේකයි පුළුවන් තරම් මේ මම දැනට ඉන්නවා ඊට පස්සේ මෙයාට මේක වචනෙට දාන්න බැරි වුණාට මේක විශ්ව ශක්තියක් බව සියලු දෙනා අතරම පවතින සමතාවයක් බව කිසිම කෙනෙකුට කවම දායකවත් වෙන්කොට සලකන්නේ නැති දෙයක් බව කිසිම තාරක කිසිම කෙනෙකුට අධිකාරියක් පාත්‍රන්න බැරි දෙයක් බව ඒ තීරණයට බුදුහාමුදුරුත් එක්ක නිකම්ම සම්බන්ධ වෙනවා. බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධ වෙනවා. බුද්ධ ධර්මයත් එක්ක සම්බන්ධ වෙනවා. ධර්මයේ සංඝයත් එක්ක සම්බන්ධ වෙනවා. අනේ මම මේ ටිකක් කර දෙන්නට කර මේක කරගත්තේ කියලා පොදයක් කියන තමන්ගේම සීලේ මිත්‍යෙක් කිදිච්ච එක පිළිබඳව මුතුම අගයක් ආඩම්බරයක් වටිනාකමක් වෙනවා. එහෙම නැත්නම් මේ මුළු ලෝකේ තියෙන හරියක් තියෙන පශ්චාත්තාප බලාපොරොත්තු සුන්කලී තමන් පිළිබඳ චෝදනා අනුන්ගේ දොස් දැකීම. හික්තමනාපකම්. ඇයි මේ ලෝකෙ මෙච්චර ලස්සන මේක කිලින් හරියට අකුරට වැඩ කරන්න බැරි කියලා හැමදාම කන බීලා. නමුත් මේ වර්තමාන මොහොතේ කිසිම චිත්ත පීඩාවක් ඉඩක් නැහැ. කිසිම Taman වෙන දුක් වෙන දෙයක් නැහැ. කිසිම අනුන්ගේ වැරදි බලන දෙයක් නැහැ. කිසිම මේ ලෝකෙ ඇයි පිළිවෙලකට යන්නේ නැත්තේ කියලා දැනගන්න දෙයක් නැහැ. මේ චිත්තක්ෂණේ තරම්ම අර සියලු ප්‍රශ්න උත්තර සපේ. මම තුන්වෙනි හැරෙටත් කියනවා මේ විදිහට වර්තමාන මොහොතේ ಗುಣ දකින්න නම් ආශේවන ප්‍රත්‍ය කරන කලාව එක තේරෙන්නේ භාවනා ප්‍රත්‍ය කරනවා මේක වැඩිමයි මගේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම මේක වැඩිමයි මගේ කරන ලොකුම කුසලය මේක වැඩිමයි මගේ ලොකුම වස්තුව මේකෙන් තමයි මම බුදුආගම සම්බන්ධෙන්නේ මේකෙන් තමයි මම ධර්මයෙන් සම්බන්ධෙන්නේ මේකෙන් තමයි ආදි මහා සංඝ රත්නය සම්බන්ධෙන්නේ මේකටම මම සීල රකින්නේ මේකටම මම දන්නේ මේකටම මනුෂ්‍යාත්ම බාර කැපී කියලා ඒ වර්තමාන මොහොත භාවනා කිරීම සියලු වැඩ පැත්තකදී වෙනදට වැඩි ටික ටික ටික ටික ටික වැඩි කරන යන ගියාට පස්සේ තේරෙන පටන් ගන්න මේ ගොළු භාෂාවෙන් බුදුහාමුදුරුවෝ කියන්න පටන් ගත්ත බණ කෙලින්ම සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ 84 ධර්මස්කන්ධය කියන්නේ නිකම් උපමා ටිකක් විතරයි. ඕකෙන් මොනම දෙයක් ගන්න දෙයක් නැහැ. බුදු දනසේ දේශනා කරන්නේ 84000 ධර්මස්කන්ධයම තියෙන්නේ උපමාවක් විතරයි. කාරණාව ඒකේ. කාරණා වේමනම් මේ දසුආකාර කර්මස්කන්ධය අටයකට හිඳලා බීවට පස්සේ ඒක ඉතින් එකට එන්න එපා. පොත් පොත ත්‍රිපිටකයේ තාඹල විවටවත් එන්න එපා එන්නේ. කොට හොඳ ඉන්දියාව ගැන බඳු කුරුපත්තු කරන ධර්ම රත්නයේ පූජා කර කර ඉන්නකොට එහෙනම් එන්න එපා එන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. අනිත් එක දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරන්ට දෙනානේ. Tamangeම අත්ජාත පුත්‍රයාට දෙන්නේ දෙන්න බෑ. හැබැයි අපි අතිජාත නොවුනට අපි බුදුහාමුදුරුත් එක්ක එකම જાතිය නොවුනට මේ අප්‍රමාදයේ තේරුම් ගත දවසේ ප්‍රමාදයෙන් අයින් වෙච්ච දවසේ කාමසන්තරේ අපි කොච්චර කල් මෙතෙක් සංසාරේ අපි වහයලාගෙන හිටියද කියලා දැනගත්ත දවසේ අපි කාමෙන මොන තරම් පහදෙන බත් බැලුවද කියලා තේරුම් ගත්ත දවසේ අපි සෑම හැකියාවක් මෙලියට එනවා මේ අප්‍රමාදී වෙන්න. ඒකට ඇත්තටම කියනවා මොනම අඩුවක් අත්දැකීම බුද්ධෝත්පාද ලැබුණා මනුෂ්‍යත්ව භාවය ලැබුණා ආකාංගේ වුණාට හම්බෙලා තියෙනවා සත්පුරුෂෝ ඉන්නවා බණ ඇහෙනවා පැවිදි වෙන්න පුළුවන් මේ සේනමත් එක බලනකොට මේ මිනිස්යාට තේරෙන්න පටන් ගන්නවා අනේ මං වගේ වාසනාවක් අනේ මට හම්බෙච්ච වටිනා තත්ත්වයක් මේ බුද්ධෝත්පාද කාලයක තුනක් කියලා හැබැයි මේ මිනිස්යා ඊට පස්සේ හැම වෙලාවෙම බලන්නේ අර දැනගත්ත හඳුනාගත්ත ආශේවනය කරපු මේ අප්‍රමාදී භාවිත කිරීම සඳහායි. ඉතින් මේ භාවිත කරන තැනේදීවත් සර්වඥාන්සේ මේ කලවල වලට දිගන්ට පැවිදි වෙන්න දඟලන්න එපයි කියේ. මේ ටික හොඳටම ඔය ඉන්න ජීවිතේදී කරතයි. ඒ පොට්ටපාද සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරන මේ කාමයේ අයින් කරන වෙලාවේ කාම සංඥාව අයින් කරන වෙලාව. ඒ කියන්නේ භාවනා කරන වෙලාවට කාම ඡන්දේ එනවා කියලා කියන්නේ කාමයෙන් අයින් වෙලා අපි වුණා කාම සංඥාව කරදර කරනවා. කවදා හරි අපි හිතමු කාම ඡන්දේ අයින් කරගත්තා කියලා. නැත්නම් හිත නීවරණකින් තොර තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ පටන් මේ ආසද්වසාල පිම්බීමයි කියලා මම දක්න සීරම් වෙන්නේ නිකන් යන්ත්‍ර වැඩ කරනවා වගේ රූප ධර්මවල වැඩ කරන පටවිය ආපෝතේ වලින් වැඩ කරනවා ඒක ඥාන පිළිම කමක් නැහැ ඒක ඇත්තට අපිට ඉන්නේ දඩ දුක දෙන්නත් නෙවෙයි ඒක ධර්ම ධර්මිකුත් නැහැ සාධාරණ අසාධාරණෙකුත් නෑ ඒක වැඩ කරන සම්පූර්ණ විශ්වගත දැනුමකට පරිච්ඡමෝපාදයකට මේක දිහා බලන මටයි gadu ගැනේ මටයි කරප්පන් ඉන්නේ අනේ මට ඒ කරප්පන් ඉවිල්ල වයින ධාතු ධාතු වශයෙන් රූප රූප වශයෙන් බලන ඉන්නේ කියන්නේ වෙන්නම භාෂාවක් තියෙන පටන් ගන්නවා ධාතු මනස්කාර භාෂාවට ගියාම හැම කෙනෙකුටම මොන භාෂාවෙන් මොන ආගමෙන් ආවත් ඒ තියෙන සමතාවකට එනවා අනේ එතනදී තමයි අපි ටිකක් කතා කරා එච්චර ආදක් කතා කරන්න හම් වෙන්නේ නමුත් මේ ධාතු මනසකාරයේ වැඩ කරන යනකොට හීන ලෝකයකටපත් වෙන අපේ පුදුමාකාර විකාර සංඥා වගේක් එන්න පටන් ගන්නවා විකාර සද්ද වගේක් එන විකාර රූප වගේක් එන විකාර ගන්ධ වගේක් දැනෙන විකාර රස වගේක් දැනෙන විකාර ස්පර්ශ වගේක් දැනෙනවා අන්නේ එතෙන් දෙනකොට තමයි ਸਰවචනාංශ මතක් කරන්නේ දැන් අපිට පේනවා කාමේ කාම සංඥා. අපිට වෙන රූප වේදන රූප සංඥාවක් කියලා අඩු ගන්නකොට දැන් මේ රූප සංඥාවට එනකොට තේරෙනවා නේද? මේ හිත හදන විකාරයක් මිස මේක මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන. අන්නේ එතෙන්ද එනකම් වල බලලා කියන්නේ නැහැ. එතෙන් එනකම් භාවනා කරලිවලා මේ හිතෙන් එන විකාර එන්නකොටම හඳුනාගෙන මේක මේ කාමී කාම සංඥා නැත්නම් රූපේ නැති දැන රූප සංඥාව වලය කලින් නැති බණ්ඩ ලුණ නැති බරේ කලය කලය පඬිතේ වෙනවා වගේ සංඥාවක් එනකොට හරියට සංඥා අඳුනගෙන ඒකට අප්‍රමාද වෙලා මේක මේ මනස හදන මගුලක් මනස හදන විකාරයක් මේක හීනයක් මේක ලීලාවක් මේක නාඩගමක් අඩුගාණි ඒ කාමයේ තිබිච්ච පැත්ත කාම සංඥා තිබිච්ච පැත්ත අඩුගාණි මේ හිතින් හදාගෙන මේ කෝල විදියා බලන එක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන භාවනා කරන්න වෙන්නේ එතෙන්දී අන්න ඒ වෙලාවේ තමයි ඒ මනසට තේරෙන්නේ අනේ මේ වෙලාව කැලේ තියෙන තියෙනවා කොච්චර හොඳ නැත්නම් මේ නෑදෑය වට කරගෙන දන්න අඳුනය වට කරගත්තොත් මල්ල කරදරයි මොන්නම જાතිකක් මේ විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ කරන්න ගියාම කතෝලිකේ කවදාකවත් කරදර කරන්නේ කරදර කරන්නේ බෞද්ධයෙක්මයි නෑදෑයෙක්මයි කිට්ටුවක්මයි මේ මං විතර අත්අවකලේ මේ ලෝකෙ කියලා. යමකට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන්නේ කියොත් කවදාකවත් හතුරකින් කරදරයක් නෑ මධ්‍යත්වයකින් කරදරයක් නෑ හිත ප්‍රිය මනාප කෙනෙක්ගෙන්මයි කොක්කරේ. හරි ලස්සනයි බද්දන්. ඒ නිසා අපි උපයගත්ත හැම හිත ප්‍රිය මනාප කෙනෙක්ම ඔතෙන්දි කොක්කරේ. ගොඩාක් නැඳවින කරන ගොඩාක් අමාරුයි. යේසුස් වහන්සේ කියනවා මේ ධනවතෙකුට අවබෝධ කරගන්න දෙයියන් හගෙන්න බෑ කොහොමද කියනනම් කොටියෙකුට පිටිකට ඉල්ලකින් යන්න බෑ කියලා. ඒක ගොඩක් නෑ වෙන ගොඩක් වස්තු තියෙනවා නම් ඉතින් ඒකට පණින්න බෑ. හැබැයි නෑදෑයු වස්තුවයි අපි සංසාරේ හැමතැනදීම අපිට එකතු වෙනවා. මේ මේ දැන් ඉන්න විකාර කණ්ඩායම නෙමෙයි වෙන විකාර කණ්ඩායමක් ඊගාවක්. නිගියාත්මේ දාලා අනුකරණයක් කරන ඔක්කොමලා නිකන් නාඩගමකට ඇඳපු නළු නිලියෝ විතරයි. ඔක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඔක දිහා බලනකොට විසුරු දර්ශනයක් දිහා බලනවා. කෝලන්නට මම දිහා බලනවා වගේ අපේ මේ වස්තු භෝග සහ නෑදෑ භෝග ගැන හිතන කොට. එතකොට තේනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන අපේ තියෙන මානව අයිතිවාසිකමට ප්‍රධානම බාධාව මේ හිත ප්‍රිය වස්තු සහ කුජලයි. එචා හිත ප්‍රිය වස්තු සහ කුජලයන්ගේ පොඩ්ඩකට හැංගිලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියවට පස්සේ තේරෙනවා මේ රූප සංඥා විතරක් නෙවෙයි ඇත්තට මේ රූපවල තියෙන කුණසම් කම්පන චංචල ගති ප්‍රිය අප්‍රිය ගති ඒවත් මගේ ඒකත් මගේ නේ ඒකත් මගේ අත්ලිව වැඩ කරන්නේ සම්පූර්ණ හේතු වල ධර්මයි පටිච්චසමුපාද ක්‍රමයට අපි මේක මේක හොඳයි කිව්වට ඒ රූප ධර්මයෙන් දන්නේ මේ කෙනෙකුට හොඳ දෙන්න අපි ගන්න ඒ රූප ධර්ම කියන්නේ කිතුරු නරක දෙන්න අපේ පුතේ. රෝණියක් කරන්න අපේ පුතේ. සුභාසින්දන දෙන්න අපේ පුතේ. රූප වැඩ කරන සම්පූර්ණ න්‍යායපත්‍තිය. අපේ න්‍යායට අපි අංගඩම්බරයක් දීලා ඉතින් gadu ගැහේ. ඉතින් ඒකට ගැහේ. ඒ නිසා රූප සංඥා කියන්නේ රූපේ පවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. ඊට පස්සේ තමයි අපි තේරෙන පටන් අරගන්නේ මේ කාම සංඥාව කියලා කියන්නේ මේ කාම ඡන්දේ ව්‍යාපාදේ නිතිමත සැකය අතීතේ සහ අනාගතේ පිළිබඳ දඟලන ගතිය ඒවා සේරමත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. එතන කියන්නේ පටිච්ච සතිපට්ඨානේ ධම්මානුපස්සන. අපි විදික් කල පුදුමාකාර විදිහට තමුණා හිතට කාමරාගයක් එනවා. ඒ මොකද ඒ කාමරාගය මගේ කියන්නේ. ඒක මම කියන්නේ. ඒක මගේ ආත්මය. අපිට තරහක් එනකොට අපි හරියට ලැජ්ජ වෙනවා මොකද මේ තරහ මගේ කියන්නේ. මේක මගේ ආත්මය කරන මම කියන්නේ. ඉතින් අර රූප සංඥාවේ රූප වලට ඇවිල්ලා කාම සංඥාවේ කාම වලට ඇවිල්ලා ක්‍රමයෙන් අර සූත්‍රය අර අර සමීකරණය අර ක්‍රමය හඳුනා දීගෙන යන්නේ ගියාම පේනවා මේ හිත ඕන පාර හිතවිලකට ඇවිල්ලා රක දක්වන්න පුළුවන් වේදිකාවක් විතරයි. ඒ මොන දෙල්ලන් කෙළුවත් වේදිකාව කෙලෙන්නේ නැහැ. කෙලෙසෙනවයි කියලා හිතනවනම් කෙලෙසෙනවා. කෙලෙසේ නැහැ කියලා හරියටම විශ්වාසයෙන් අර හොඳටම පිටිපස්සේ කතරකට කරනවා කෙලෙසින්නේ ආනේ මට්ටමට ගියාට පස්සේ යෝගාචර තේනවා මේ කාමයේ වැඩ කරද්දී ඒ කාමයේ සදා පුදුමාකාර පැහැදිලා පහදින්න ඕනේ කැඹිලිලා කවුරන්න ඕනේ දාසකම දාස වෙන්නේ. නමුත් මේ ඥානයේ මතුවෙච්ච දවසේ තේරෙනවා ඒ ඥානය අර වගේ කැඹිලිල්ලකින් පැහැදිල්ලකින් දාශකමකින් හම්බෙන එකක් නෙවෙයි මේ ඥානය නිර්ආමිෂයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආමිෂයට අපි පුදුම වැඩ කරනවා පුදුම රසාවක් කරනවා ඕවර් ටයිම් කරනවා රට රාජ්‍ය වල යනවා ගම්මින් මත හැරලා යනවා. මේ ඥානය රූප නැති තැන විතරයි හම්බ වෙන්නේ ශබ්ද නැති තැන විතරයි හම්බ වෙන්නේ ගන්ධ රස පහස නැති තැන විතරයි හම්බ වෙන්නේ ඒක නිර්ආමිෂයි එහෙම නැත්නම් ඒක ඇමරිකානු මිනිස්සු කියන්නේ මේ ඥාණයට ටැක්ස් කරන්න බෑ. අනිත් ඕන එකක් ටැක්ස් කරනවා. රූපෝල් ටැක්ස් කරනවා, ඇමරිකාට ටැක්ස් කරනවා, සාද්දෝල්ට ටැක්ස් කරනවා. ගන්ධ රස පහස ඔක්කොම ටැක්ස් කරනවා. ඒ තනින්තරම පළවෙනි ධ්‍යානෙට මෙච්චරක් ටැක්ස් කියලා ගහන්න ඉඩ තියෙනවා. මොකද දැන් මේකත් පොඩ්ඩක් ඉදිරියට යන්න. දෙවෙනි ධ්‍යානෙ ගියොත් මෙච්චරයි. තුන්වෙනි ධ්‍යානෙ ගියොත් මෙච්චරයි. හතරට ගියත් මෙච්චරයි කියලා ළඟදිම ටැක්ස් කරාවි. මොකද ඒ තරම් ඇමරිකාව දැන් එක වෙළඳ භාණ්ඩයක් කරගෙන තියෙනවා. නමුත් තාම සැකයක් තාම ලොකු විහිළුවකට පත් වෙලා තියෙනවා. මේ නිරාමිෂ සැපේට විතරක් ටැක්ස් කරන්න බෑ. දැන් කාමයට ටැක්ස් කරන්න බෑ. වෙනම ප්‍රාන්ත තියෙනවා. ඕන වෙලාවක යන්න පුළුවන් ඕන වෙලාවක ගන්න පුළුවන් මෙච්චරයි ටැක්ස් එක ආන්ඩෝල මෙච්චර පොඩි ගාණක් කියලා විතර ප්‍රශ්න තියෙනවා. බට්ටු බලන්න වගේ ඌරෝ ඌරෝ වගේ ඉන්න පුළුවන්. මොකද මේකට තාම බැරි වුණා ටැක්ස් කරන්න. ඒක නිසා යම් දවසක මේ කාමයේ අතහරින වෙලාව වෙනන් තේරෙන්නේ මේ අප්‍රමාදී ඔය තරම් වටිනවා කියන. නමුත් කවදා හරි අප්‍රමාදයේ හරහා ඒ කියන විදිහට එකම අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් වෙලා නිවර්ණ පොඩක් අයින් කරගෙන ඒකෙදී හම් වෙන මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණයේ තියෙන මේ බුදකලාව අභෝධ කෙරොත් එක පාළුවක් හම්බෙන්නම පුණ්‍යමක් නෙවෙයි බුදකලාවක් කියලා විවේකයක් කියලා. අන්න එතනදී හම්බෙන්නේ සැපය, නිර්ආමිෂ සැපය. ඒ භාවනා කරන කෙනෙකුට ඇර මේ තරගකාරී ලෝකේ කවදාකවත් හිතා ගන්න බෑ. නමුත් එක පුද්ගලයාට තාමත් උත්කෘෂ්ට විදියට අර තරගකාරී ලෝකේ ජීවත් වෙන ගමන් මේ ධ්‍යාන සෝකේ ලබන්න පුළුවන් කියන නිසා තමයි අද මේ මුලට බලයට උදාහරණ දීලා තියෙන්නේ. 1956 ඉස්සරලා අපේ බෞද්ධ හිතාන හිටියේ මේක කරන්න අනිවාර්යයෙන්ම පරිදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම රණගත වෙන්න අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම දසපාරමිතා පිළිලා තියෙන්න ඕනේ පාරමී. ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ලබලා තියෙන්න ඕනේ. ඒ මේ කාලේ කරන්න පුළුවන් සමතේ විතරයි. මත අද වෙනකොට මුතුමාකාර ප්‍රත්‍යක්ෂිත වුණා ලංකාවේ සාසනේ 56 ඉඳලා මේ වෙනකොට අපි එකට බලාගෙන මේ ලෝකෙ ඉපදිච්ච જાති කොට්ටේට ආපු කට්ටිය නෙමෙයි වස්මා වලින් බලලා තියෙන්නේ. දැන් කරන්න තියෙන එක හරියට තේරුම් අරගෙන ඒක අපේ බුදලේ කරගෙන බුදුහාමුදුර අපිට ජීව බුදලේ කරගෙන මෙන්න මේ නිරාමිෂ සුඛය හොයන්න පටන් අරගත්තොත් මම නිතරම කියන එක තමයි නිරාමිෂ සුඛය හැමදාම නිතරම ජයක්. කවදාකවත් කෙනෙක් පරද්දවල ගන්න එකක් නෙවෙයි. කාම සුඛය හැමදාම කෙනෙක් පරද්දන්න. ඒතර පෙරදිච්ච කරා අපිට බය කරනවා. ද්වේෂ නිර්හංස සුඛයට ගියාම පේන තේ කාලේ කවුරක් නැහැ. මොකද ඒ තරම්ම කට්ටිය කාමයට එදිලා උටී රෑද කියලා. නිර්හංස සුඛයේ තියෙන පැත්තේ පිටෝතික් බාල කවුරක් නැහැ. නමුත් මේ නිර්හංස සුඛය නෙමෙයි නිවන කියන්නේ. ඔය නිරාමස සුඛයට ගිය දවස් තමයි මනුෂ්‍යත් තේඥානේ සංසාරේ කොච්චර කාලයක් අපි කාම සංතරයට ගත කරාද කවදද අපි මේ අප්‍රමාදී කියලා. අප්‍රමාදී තේරුම් ගත්තත් මුලින් මේ අප්‍රමාද පැලේ පැල කරගන්න බුදුමාකාර පරාජය රාශක් හයන්න. පුරා කල්යන. අනේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ ලක්ෂයකට එකෙක් දසලක්ෂයකට විතරයි එහා පැත්ත බලා ගන්න පුළුවන්. ගොඩනෙක් ඒ පාරේ වැටෙනවා ග්‍රීස් ගහන කෙනෙක් මිනිස්සු වගේ. මධ්‍යහකටන ගියේ කෙනාට හම් වෙනවා කාම සපේත වෙනස් ආමිෂ සපේත වෙනස් නිර්ආමිෂ සුඛේ ඒ නිර්ආමිෂ සුඛය අමානුෂිකයි කියලා කියනවා. මනුෂ්‍යයෙකුට හිතා ගන්න බෑ කියලා කියනවා. ඒ තරම්ම ආධ්‍යාත්මිකයි. ඒ තරම්ම ධාර්මිකයි. අන්න එතින් නිගී දවසේ තමයි ඒ මනුස්සයාට විතරමයි තේරෙන්නේ මිනිස්සෙක් සහ සතෙක් අතර වෙනස. කවදාක සතෙකුට දෙන්න යන්න බෑ. යක්ෂයෙකුට යන්න බෑ, ප්‍රේතයෙකුට යන්න බෑ, නිර සතෙකුට යන්න බෑ. දෙවියොත් පණ දෙකක් කිව්වට එහෙදි යන්න බෑ. මෙහෙදි පුරුදු කරලා ගියොත් ඒ ආනිසං තේරෙලා බලන්න. ඉතින් මේ මිනිස් ලෝකයේ තරම්ම මඟුල් සර්පක නමුත් මේක අපායක් කරගන්නේ මේ කාම සංකේතයට වැටිලා ප්‍රමාදය ගැන ප්‍රමාදයේ විදිලා අප්‍රමාදයේ දන්න දන්නේ කෙනා මේ ලැබිච්ච සම්පත්තිය පුදුමාකාර විදිහට නාස්තික ක්ෂණේ පානරමේ භාවනා කරන්නේ කරන මහා පමාජ මන යොන්ජේත මා කාම ගති සන්තවං කාම සංකේතය යන්නේ පාපමාද යන තුන අප්‍රමාදය අප්‍රමාදේ පුළුවන්තරය දෙන්න එදාට මේ නිර්ආංශ සුඛය ආවට පස්සේ ඒ මනසට තියෙන සුඛය කියන්නේ ඒක හරියට අන්දට කොටයක් යන ඉස්සර වෙලා අපි ඉස්ලාම ගුරුත්වාකර්ෂණයෙන් මිදලා නැතනම් හයක් විතර ඇතක පක්ෂගත වෙලා ඒ පක්ෂේ ඉඳගෙන ගණන් කරන්න ඕන. කොතනදීද හඳට යන්නේ කියලා. ඉතින් යනකම් අපි ඇත්තටම පාලක මැදින් යටතේ තියෙන ගුරුත්වාකර්ෂණ රටේ තියෙන. ඒ නිසා අපි කියලා චූස් කරලා හඳට යන්නේ. කිහිලා ඇතම හයක් ඈත කක්ෂයක ඉඳගෙන සමබර වෙනවා ගුරුත්වයේ නැත්තනක වැඩ කරන හැටි. අමුතුම කාලසටහනක් තියෙන දවසකට අපි දවසේ මේ කියන්නේ බය 24ක් නේ. එතකොට ඒ වේගෙ ඉන්නකොට දවසෙත් තියෙන එක පැයයි. ඒක පැයක් අතොද්ද රවමක් ඇවිදින්න වෙනවා ලෝකවල. එතකොට මේ පැයෙන් භාගයක් තමයි. පැය භාගයක් පැය. එතකොට අපේ මුළු සතියේ සම්පූර්ණ රසායනික ශරීරය හැඩගැහෙන්න වෙනවා රාත්‍රී දවල් දෙකට. ඉතින් ඒතකම්ම පාලක මැදින් කියන අපේ වෙලාව දැන් මෙච්චරයි. ඔයගොල්ලන්ට ඒගොල්ලන්ට එතකොට ඉන්න පායයි. මොකද පැයෙන් පැයට පැයෙන් පැයට ලෝකෙ අපේ යනවා. ඒ විශාල භූමක් අවශ්‍යයි. අචිතාවකාශයේ තම ගාමී ඉන්න මේ ගුරුත්වයෙන් මිදලා ගත කරන. අන්න ඒ වගේ තරක් තමයි මේ භාවනා කරනකොට අරමුණෙන් මිදිලා කායේ කියන සංඥා වලින් මිදිලා මේ දේවල් වලින් අහුවෙන්නේ නැතුව මොනම දෙයක්වත් දාන්න නැතුව ගියා කිසිත් නැති තත්ත්වේ වාගේ පිට හැඩ ගැහෙනවා කියන එක. ඇත්තටම හැඩ ගැහෙන කිසි දෙයක් අලුත් තොරන්නේ අපි පරිණාමයේදී අපි ළඟ ඔක්කොම ශක්තිය තියෙනවා. නමුත් අපි කාදා කරලා නැහැ. අපි කාදා බුද්ධින්දල නැති නිසා අපිට ඒක පෙරහුරු කරන්න වෙනවා. පෙරහුරු කරලා ඉවරලා තමයි හරියටම කැල්කියුලේට් කරලා ගණන් කරලා මේ හඳ පේන වෙලාවක තව රොකට්ටයක් පත්තු කරනවා හඳ දිහාට. අඟහරු ලොකට් යනවා වෙන වෙලාවක පත්තු කරනවා. වෙන සිතුරු ගහ කරනවා වෙන වෙලාවක පත්තු කරනවා. මොකද කක්ෂී ඉන්නකොට මේ ඉඳලා ගණන් කරන එක ගණන් කරන එක ගණන් කරන්න බෑ. ඊට පස්සේ පාලක මැදින් සමු ගන්නවා සම්පූර්ණ පාලක ශක්තිය. පාලන ශක්තිය ඒ ශාතුකෝකේ ඉන්න කන ගන්නවා. ඒ වගේම තමයි භාවනා වේදෙන ගියාට පස්සේ වැඩ බාර ගන්නට පස්සේ අපිට කරන්න දෙයක් නැත්තේ නේද? නැත්නම් අපි තර්කමනසර කරන දෙයක් නෙවෙයි වැත්තක තියන්න වෙනවා ධර්මානුකූලව වැඩි වෙයි. ඒ නිසා මේ භාවනා මේ වගේ දවස් තුන හතරක භාවනා කපි ගොඩාක් පැටවුලේ දාගන්න යන්නේ. අපි කරන්නේ මේ කාමයේදීලා කාමයේම ගත කරොත් මේ හිතට ඩිංගක් කියලා දෙනවා අප්‍රමාදය සතිය පිළිකලාව විවේකයේ කියන එක කියලා දීලා හිතට කියනවා ඔබ දක්ෂ නම් ඔබට කොන්දක් තියෙනවා ඔබ පිං කරලා තියෙනවා ඔබට අවශ්‍ය නම් ඔබ ඔබට ආදරේ නම් ඔබට අත්ත කුසලයක් තියෙනවා නම් ඔබට අත්ත සිද්ධියක් අවශ්‍ය නම් එකයි කරන්න තියෙන්නේ පිළවාතර හුදකලාවයක් මම දැන් කියන මෙතන කියන හිතට ඒ හුදකලාවයක් හැබැයි ඒකෙන් 100ක් අත කරනවා කියන එක ඒක බහුලීගත කරලා ඉස්සලා ආශේවනය කරලා පස්සේ බහුලීගත කරලා ජීවිතේ සකස් කරගන්න ඕනේ බහුලීගත කරන්න ඕනේ මොන වගේ වචන කතා කරුවොත්ද මට හුදකලාව වැඩි කරන්න පුළුවන්. ඒකට සම්මා වාචා කියලා කියනවා. මොන වගේ කර්මාන්තයක් කරුවොත්ද මට මගේ විවේකයේ මට මගේ හුදකලාව හදාගන්න. බොබ්බඩට කම්මලියට හුදකලාව වෙන්න බෑ. ඒකට හැම වෙලාවෙම අතට පයට සේවකය අවශ්‍යයි. එහෙම නැත්නම් පැතිරෙලු කියන්නේ. ඒ දෙකම නෑ. එනිසා අපි කර්මාන්තය සකස් කරගන්න ඕනේ මොකාවක් නැතුවට ප්‍රශ්නයක් නැහැ කියන්නේ. එහෙම නැතුව අපිට මේ අර පහල්කම මේ අත්තරකාරයා මේ කප්කාරයා මේ ඔක්කොගෙම වෙන්නේ දාස්පක්. ඒ ඔක්කොගෙම නැතුවත් ඉන්න පුළුවන් ඇතුවත් ඉන්න පුළුවන් කියන කර්මාන්තය ගන්න. අමාරුම දේ තමයි ආජීවය සකස් කරගන්න. සම්මා ආජීවය අපි අද ගත කරන ජීවිතයේ තන්නේ කරම කාමයට පණින ජීවිතයක්. පැය 8 නෙවෙයි 16ක් වැඩ කළාත් මගේ මේ තියෙන 10 මං ඒ නිසා අපි ධාමත්ම සරල ඡාම් අර පිළිපැසුම්ගත ජීවිතයක් ගත කරන්න ඕනේ ඒක හම්බ කරගන්නත් ඕනේ ධාර්මික නිසා වචනසේ නදාගතන මේ හිඟමන විතර ධාර්මික ජීවිතයක් නුලෝකෙම නැහැ කාමපාසන්ත වෙන්නේ කරන්නේ විලිලෙජ්ජා නැති වැඩක් කියන යසෝදරාව දැක්කේ මේ බුදු පුතෙක් මාළිගාවේශරා හිඟමනේ යන දකිනකොට බුද්ධ අම්මේ කෑව අපේ නාම නැති කෙරුවා කියලා මාමණ්ඩියට දුනා කිව්ව ඕන්න පුත්‍රයා කරු වැඩි මූණෙදලි ගන්න වැඩක් කිව්වේ. ඇයි කි වාන් බලන්නකො සිංහතු කවුරුහරලා ඕ පුත්‍රයා හිඟනවා. රජුරවන්න උඩට සනුවක් අඳ ගන්න බැරි වුණා දිව්වේ මාළිගාවේ එළියට බහැලා තක්කු මුක්කේ ලැබීමේ සිද්ධාර්ථය තිබේ. සෞතමයන් වහන්සේට මොකද්ද මේ කරන විලිලැජ්ජා මේ මාළිගාවේ සක්විත රජ වෙන්න හිටපු රජ පැටියෙක් නේද මේ හිතාගෙන කන්නේ කියලා. ජයජනන්සේ කිව්වනේ මහරජා අපි වංශ පවත්තනවා කියලා. පිස්සු කතා කරනකොට අපි ඇවිල්ලා මහා සම්මත රාජවංශේ රාජවංශේ කවුද හිඟවන්නේ නෑ නෑ ඔයගොල්ලන්ගේ මහා සම්මත රාජවංශේ අපේ වංශේ ආති වංශේ. ආර්ය වංශේ උත්තර වැඩි තමයි හිඟාගෙන කන්නේ. මොන බලදානයක් කෑවත් බඩ නරක වෙන්නේ නැහැ ඉගල කරනකොට මොන බලදානයක් කරනවද ඒ තමයි පුදුම වැඩක් දැන් අපි හදන්න ගියාම අපි සූප සාත්‍ර පොත තියාගෙන අර මෙවුවම ඇනලා කිරලා හදවා මොන වැඩික මේ පිටපාති කරන කාරණාවයි ඒක මම දන්නේ ඒක බුද්ධ භෝගී බුදුහමතුරු වැඩිය වගේ කවදාකවත් අද්දුත් ඉතින් බලන්න මොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා කාමභෝගයේ පුද්ගලයාට පේන්න තියෙන්නේ හිඟා කෑමක්. බුදුචානන්සේ කියනවා ආර්ය විනේ තා උස්සස්ම කියාව තමයි උස්සස්ම ජීවන ක්‍රමය තමයි පින්නපාත. හිඟා කෑම. ඉතින් අපි මේ සමාජ මට්ටම් දෙක එකම ජීවිතයක් ඇතුළේ අත්දැක්කොත් මොන තරම් වෙනසක්ද කියලා බලන්න. මොන තරම් වෙනසක්ද? ඒ විදිහට අපි තුච්ච කරපු නිහීන කරමු ගේ ඉස්සරහට ආව මිනිහට පහත් කරලා මෙන්න මේක අරන් පලය යන්න කියපු තැනට Taman වැට පාත්‍රයක් කරන ඉස්සරහට ගිහිල්ලා කවුරුහරි අද කන දෙයක් නැහැ පලයක් කියවනේ. හොඳ. සුවපත් වේවා කියන්නේ. බුදුජානකසේ සඳහන් කරනවා එහෙම ගත කරන මිනිහට අලද්දම් යතිදං සාදු නාලත්තං කුසලාමිති උබයේනේවසෝ තාදී දුක්ඛංග ප්‍රතිවත් පින්නපාති කියන පස්සේ යමක් ලැබුණොත් බුලියාන ටිකක් කහකට ටිකක් අහෝ දැසුම් කරා. අලත්තම් යදිදන් සාදු. නාලත්තම් සුන්දරාමි කීටි හම්බුන්නේ කියලා මැරෙන්නේ ඇති ඒ මනස දෙන්න බැරිලා නෑ නේ ඒක සුන්දරයි. දැන් පින්නපාති කියලා හම්බුන්නේ නෑ. ඉතිහාසගතයි. පින්නපාති කියලා බොහොම බරපතලවත් හම්බුනාට වැඩිය මොනවාක්වත් හම්බෙච්ච නැති දවසේ. මුතුම ඉතිහාසගතයි. ඒ නිසා නාලත්තම් සුන්දරයි. නාලත්තම් බොහොම සුන්දරයි. ඔබේ නියම තෝතා ලැබුණත් නොලැබුණත් ඕනසලින ගතියක් ඇති කරනවා. කොහොමද ගහක් ළඟට යන මිනිස්සේ ගහේ ගෙඩි තිබුණු සතුට දෙන නැතුණයි කියලා ඉතින් කනගාටු වෙලා වැඩන්නේ. මොකද ගහ ඌටෝන වෙලා නෙපල කරන්නේ. ඉතින් අපි එහෙම නෙවෙයි ගෙදර එනකොට කේටික හදලා තිබුණ නැත්තම් ගෙදර ඉන්න කට්ටියත් ඒ කරන්නේ. බතට ලුණු ටිකක් මගේ ඉච්චාම ඉතින් නෑ. මේ ලැබෙන දෙයකට හැඩ ගැහෙන්න ගියාම ඒ ලැබෙන ජීවන කතාව ඒකට කියන්නේ සම්මා ආජීවය කියලා මිනිස්සෙකුට විතර ඉතර හැඩ ගැහෙන්න පුළුවන් මොනම සතෙක්වත් නැහැ නිසා ලෝකේ කොයි තැනකට ගියත් මිනිස්සයි සීතේ යුතුවේ තියෙනවා ඕස්නේ යුතුවේ තියෙනවා නිරක්ෂිත තියෙනවා පුතු ප්‍රතිවේ තියෙනවා ධර්ම ප්‍රතිවේ තියෙනවා තරම්ම මිනිස්සය හැඩ ගැහෙනවා මොනම සතෙක්ටවත් බෑ මේ මිනිස්සය ඉන්න හැමතැනම මිනිස්සය පරිසරයත් එක්ක හොගා බැඳි සතා පරිසරයේ ගොඩාක් බැඳිලා තියෙන්නේ. ඒ නිසා අපි කවදද මේ නිරක්ෂේ ප්‍රතිජන රක්ෂේ නරලයන් අපි ඒ උතුම් ගුරු ජීවන ජීවත් වෙන මනසට අනුකම්පා කළේ ජීවිතට කවදද අපි අන්නවා. දකුණු ගුරු ජීවන ජීවත් වෙන මනසට දකලා අනුකම්පා කරන කවදද? කොහොමද අපි ගිලයකට හැදගෙන ඉන්නේ? අපිට පේන දෙන අපි දුක් මරයි. ශීතල වෙයි. අඩු ගන්න යන්නේ කාටද පුළුවන්. මම කල්පනා කරන්නේ මේ ප්‍රාගත මානව ජීවිත විශාල පන්තිරට හද ගන්න පුළුවන් එකක්. ඒක උත්සාහ කරුවත් නැත්නම් ඒක එහෙම නයි. නමුත් උත්සාහ කරපේ කරා විතරයි සාහිතික වශයෙන් දන්නේ මේ දෙකේම එකයි කියන්නේ. ඒ සංකේතනයි තාදී ගුණය ඇති මනුස්සයාට විදේශයක් කියලා දෙයක් නැහැ. හැම දේශෙම තමන්ගේ දේශය. තාදී ගුණය ඇති මනුස්සයාට හැම කෙනෙක්ම නැහැ. කොතන ගියත් නැහැ පිටසක් තව ඉන්නවා. ඉතින් අපි එතකොට මේ ඕනෑකමයි නෑකමයි දෙක පටලවාගෙන පුදුමාකාර කරදරයක් හිතලදී. භාවනා කරන මනුස්සයෙක් කොත්තන ගියා නෑ පිළිසක් එක්කව. කොහෙ ගියා තමන්ගේ දේසේ වාගේ. ඒ නිසා එච්චර හැඩ ගැහෙන්න පුළුවන්කම තියෙන ධර්මයෙන් පාටු කරගෙන ඒ මොකක් කර නිසා මේ ලෝකාමිෂේ දින ආශාව නිසා නැත්නම් ආමසන්ත වේ නිසා මේ බලල්කම දැක්කොත් මේක යහන් කියලා වචන බුද්ධත්වය. සම්මා සම්බුද්ධත්වයේ සර්වඥතාඥාන. නමුත් සර්වචන්සේ සදා කරන එච්චරම ඕනේ නෑ මේ දුක ගෙවන් කරන්න. දුක ගෙවන් කරන්න අර නිරාමිස සුඛේ තේරුම් අරගෙන ඉඳාගී දවසේ තේින විශාල මේ මනුෂ්‍යකම කියලා කියන්නේ පිනක වාසනාවක හැකියාවක ප්‍රභවයක සීමිත සීමිතයි. නමුත් ඒක නැති මනුස්සය තමයි මේ ලෝකේ විවස්ථා හදලා තියෙන නීති හදලා තියෙන බැංකු හදලා තියෙන සල්ලි හදලා තියෙන පත්‍ර රචු ගන්න තේරම කරන්නේ පාඩ. දන්න මනුස්සයෝ මොකක්ද කරන්නේ. මොකද මේ මනුස්සය දන්නවා ඒකකින්වත් කවදාකවත් මේ හිතට විවේක ලැබෙන්නේ. ඒ නිසා අපිට මේකට එක ගැටිලක් බෑ. නමුත් උත්තර මතකදී එකකට තනවාත්ත ගිය තැනක ලකුණක් අල්ලන්න යන්න පුළුවන් වර්තමාන මොහොත කාටවත් අල්ලන්නේ. ඒ නිසා මාය ඇවිල්ලා කියනකොට බයිනකට බුදුදහමස් කියනවා මාය පුදනගන්නේ මම කියේ පාරේ පුලකක් උඹට අල්ලන්න හම්බෙන්නේ. ඒ නිසා මේ වර්තමාන මොහොත කියන්නේ එළඹ සිට චිත්තක්ෂණය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ එහෙම නැත්නම් තමන්ගේ හුදකලාව කියලා කියන්නේ මොනම තාලකින්වත් මනින්න ගිරන්න පුළුවන් වටනකමක් ඇතිවක් නෙවෙයි. ඒ නිසා ආර්ථික ලෝකෙද හත්ත පහක වැඩක්. කිසිම පොලක දාලා විකුණන්න බෑ සතිය. අප්‍රමාදී. නමුත් කෙනෙක් අඳුරන්නේ දිනු කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා යෝනිසමංස පාට වෙනවා. සද්ධාර්මයේ කරනවා. සත්පුරුෂ වැචරනවා. කල්යාණ දත්වට වැටෙනවා. ඒ නිසා අපි මේ ගන්න තියෙන අදිෂ්ඨාන විතරයි. මොකක් හරි අපේ වෙලාවකට අපි පින් කරලා තිබුණා. දාන දීලා තින්දා කරා. වෙන භාවනා කළා. නමුත් අපි දැන් මේක ඔක්කොම මනියමින්මක් වශයෙන් අපි මේ සතිය අප්‍රමාදී ශ්‍රාන්ති අනිනවා. අපි දැනටත් යම් ප්‍රමාණයකට අයිතිවාසිකමක් තියෙනවා. මෙච්චර වෙලාවක් අපිට සතිය පවත්වන්න පුළුවන් කියලා ඊට පස්සේ කරන් දින අපි සියලුම හැකියාවල් යොදලා මොනම අපේක්ෂාවකින්වත් තොරව ධ්‍යාන හෝ විපස්සනා ඥාන හෝ මාර්ග ඥාන හෝ ඵල ඥාන කිසිම අපේක්ෂා කරනතරව හතර ඉරියව්වල ඕන තැනක මේ සතිය දිනු කරන්න පටන් අරගත්තොත් බුදු දනසෝදාන කියලා තියෙනවා ඒ කෙනාට ප්‍රමා පප්පෝති පරමංශුකා මේ දැන් මෙතන ඒ පරම සුඛයටපත් වෙන්න පුළුවන් ඒ නිසා ඒක අත්දකලා ඒ කියන්නේ මම දැන් මෙතන මොකද කියන අත්දැකලා ඒක තමයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සලකන පරම සුඛය කියලා අර්ථකථනය දී ගන්න. පුතජනලේ හරි කම්මැලි හරි නීරස හරි කම්ම හරි මුස්පේන්තුවක් වගේ නමුත් යෝගාවචරයක උපේනවා ප්‍රයෝගයෙන් උපේලයට අර්ථකථනය දෙනවා මේක තමයි සතිය කියන්නේ. මේ තමයි සම්පදා. මේ තමයි ප්‍රමෝද. පාමෝජී කියන්නේ මේ තමයි ප්‍රීතිය. මේ තමයි සුඛය කියන්නේ ආර්ය විවහාරය මේක තමයි තියෙන්නේ. මේක ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ නිසා තමයි හැම අක්‍රම සාවිදි යකින් මේකට එළඹ වාසය කරන පටන් අරගත්තොත් ඒ පරිසරයේ කිසිම කෙනෙකුට හානියක් නැහැ. පරිසරයට හානියකුත් නැහැ. ඒ වුණාට ඒ මිනිසයා ඉන්න තැන වසන තැනක හැම කෙනාටම පුදුම සුවසා සුවසායි ගතියක් සොයන ගතියක් මොහොතු සොයන වාතාවරණයක් එහෙම නැත්නම් කම්පන වේගයක් එනවා එනිසා මේ මිදක් වේගයි ඒක මිනිස්සෙක් කියනවා මුළු ලෝකෙම කාමසන්ත වුණාට මුළු ලෝකෙම පරිසර දූෂණය කරාට මුළු ලෝකෙම සුඛභෝගීත්වයට ගියාට මුළු ලෝකෙම සීමාන්තිකව පරිභෝජනයට වැටුණාට එක සුළු පිළිසක්. ඊටාම ඇඟිලි වලින් ගන්න පුළුවන් තරම් සුළු පිළිසක් මේ අප්‍රමාදයේ තේරුම් ගන්න කටයුතු කරොත් ඒ සුළු පිළිසක් පුළුවන් අර මුළු ලෝකෙම අනිපත්තන. මේක ඡන්දෙන් නෙවෙයි නෝ. ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි නෝ. මේක කියන්නේ වෙනම චිත්ත නියාමයකට ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි බිහි වෙලා තියෙන જાතිය අවුරුදු 2600ක් මේ නෛර්යානික පණිවිඩේ බඩතුලේ සංගවල කිහිල්ල ගහගෙන රැකගෙන ආවේ අපි අතරපත් කරලා හුස්ම හෙලන්නේ. ඒක දැන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට ඒක තොල දාගෙන තියෙන. රසබල්ලා තියෙන. අපිට විශාල වගකීමක් තියෙන මේක සාක්ෂාත් කරගන්න. ඒ වාගේම තමයි ජීවන પરම්පරාවට අපි මැරෙන්න ඉස්සෙල්ලා මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව කොහොම හරි යොමු කරන්න. ඒ යොමු කරවීමේ ප්‍රධාන පරිවිදය යන්නේ Taman නිවන් දැකීම නෙවෙයි සම්මා ජීවිතය. මොකද ගත කරන ජීවිතයෙන් තමයි ඉතුරු වෙන ආදර්ශය තියෙන්නේ. එයා නිවන් දකින්න පුළුවන් නැද කියන ගොඩයි වෙනම කතාවක්. නමුත් මේ සම්මා ආජීවය හරහා විශාල පිළිසකට මේ නිහත බණක් පරිවිදයක්. ඒ නිසා අපි ඒ සඳහා කරන හැම කැපවීමකදී අපේ නිහතමානීත්වය හරහා අරපිරිමැස්ම කරන සම්මා ආජීවයට කරන හැම කැපවීමක් අර මුළු මානව ප්‍රජාම සංසය. ඒ හරහා අපි අපේ ශාසනයක් යම් ප්‍රමාණයක දියුණුවම් කරගන්න අතර බාහිර ශාසන විශාල ශාසනයක් මොකද්ද ශාන්තිදායක තත්ත්වයක් ඇති කරගන්නවා මේ සෑම සිළුස්නාකම අන්නේ තත්ත්වෙ උදේට හිතට වැටහිලා වඩ වඩා තේ ශාන්ති කරගත්තේ ඇති කර ගැනීමට මේ වැඩමුළු එකසේ හේතු ආසනා වේවා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා මේ ධර්ම දේශනාවලිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා